මේ සතර ප්‍රධාන වීරිය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ කියන පොතේ නැත්නම් හතරේ කරුණු සඳහන් කරන පොතේ අවසානෙට වගේ සඳහන් වෙලා තියෙනවා. ඒ වාගෙම යම් තැනක ਸਰුවචන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සඳහන් කරනවනම් ඒ අතනෑර සතර ඊර්ධිපාද සඳහන් කරලා තියෙනවා සතර සතිපට්ඨානෙතරා සතර සම්මප්පදන් වීරයට පස්සේ. මේ ඊර්ධිපාද කියන වචනේ අපි තේරුම් ගත්තේ තමන්ට අවශ්‍ය කරන්නා වූ පරමාර්ථයට යෑමට ඇති පෙත. ඒකට ඇති මාර්ගය. ඒකට ඇති ක්‍රියාමාර්ගය කියලා. එතකොට අපිට පේනවා අපි බෞද්ධයන් වශයෙන් යම් විදියකට මේ විමුක්තියක් දුකින් ගැලවීමක් කතා කරනවා නම් ඊර්තිපාද හතරක් තියෙන බව. ඒ නිසා පුද්ගල චරිතවල හැටියට යන පෙත් හතරක් තියෙනවා. ඒ නිසා ਸਰවචනන්සේගේ දේශනා විවිධාකාරයි. දේශනා විලාසය වෙනස් වෙනවා ඒ පුද්ගලයා හැටියට. ඉතින් මේ වගේ සමූහයකට භාවනා උගන්වන්න ගියාම මේක වෙලාවක වාසියට ඉන්නවා වෙලාවක අවාසියට ඉන්නවා. මොකද මේ කියන දේ හතරෙන් එකකට තේරෙනවා. අනින් හතරෙන් තුනට තේරෙන්නේ නැහැ. ඒ මොකද අපි එක වැරකට ඔය එක ඉර්ධිපාදයක් කතා කරන්නේ. ඒ නිසා භාම බණක් අහනකොට භාවනාවක් කරනකොට නොතේරෙන ප්‍රදේශ වැඩි. ඒකේ අහන්න දෙයක් නැහැ. ඒ මොකද පොදුවේ කියනකොට ධර්ම දේශනාවක් පොදුවේ දෙනකොට කමතහනක් කාටත් ගැළපෙන විදිහට දෙන්නේ. නමුත් කවුරු හරි මේ බණ අහලා තිබුණා නම් සතර irdipaada ගැන යට තේරෙනවා මේ බණේ මට අදාළ ටික මේකයි අනික් දේවල් දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඒවා නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙන්නේ නරකයි. ඒවා කියන්නේ බහුසුත ඥානයේ සඳහායි. එහෙම නැත්නම් අසුවිරු තැන් සඳහායි. ඒ වාගෙම <coughs> චර්චාවක් ගොඩ නැගෙනකොට එහෙම නැත්නම් භාවනාවක් දියුණු වෙනකොට ඒක එක්කනා ඒ ඒ தত্ত্বේ ඉඳලා වෙන එකට මාරු වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනනම් අපි ඡන්ද 이르දිපාදේ පදනම් කරන සද්ධාවෙම කටයුතු කරන එකනවා. කාලයක් යනකොට අපි ගත්තොත් ළමා වයස ගත්තොත් ශ්‍රද්ධාවෙන් තමයි කටයුතු කරන්නේ. ඊට පස්සේ තරුණ වියට එනකොට මේ ශ්‍රද්ධාව වෙනකොට වීරිය චෛතසිකය වීරිය ත්‍රිපාදෙ එන්නේ තියෙනවා. එතකොට ටික කාලයක් යනකොට මේ අදිෂ්ඨාන ශක්තිය කියන එක එන්නේ තියෙනවා. අවුරුදු 50 විතර වෙනකොට ප්‍රඥාව මීමන්සා බුද්ධිය එන්නේ තියෙනවා. ඒ නිසා පසු කාලීන ආචාර්යවරු දක්වනකොට මේ ජීවිතයේ අවුරුදු 100යි කියලා පරමාර්ථ වර්ෂ අවුරුදු 100යි කියලා හිතුවොත් ඒක 10ව 10කට කඩලා තියෙන බව පරණ පන්සල් වලට ගිය කට්ටිය පිටුසිතුම් වල දැකලා ඇති දශක දශකයේ කියලා. ඒ දශක දශකයේ සඳහන් කරන්නේ මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ප්‍රඥා දශකය කියලා. ඊට පස්සේ හාන දශකය ආ පවංක දශකයේ ආදි වශයෙන් යනවා. පළවෙනි අවුරුද්ද 10ෙම අපි අඳ බාලයෙක් විදියට මන්ද දශකයේ කියන උඩුබැලෙන් හොවින දශකයක් අපිට තියෙනවා. ඊට පස්සේ ක්‍රීඩා කරන වයස ක්‍රීඩා දශකයේ. ඒක ටීනේජර්ස් කියලා අපි කියනවා 11 ඉඳලා 19 20 වෙනකම්. ඊට පස්සේ වර්ණ දශකයේ. ඒ හැම කෙනාම මේ වෙලාවට හැඩවල හැඩකරන්න, සෝබනකරන්න වර්ණ ගැනීම තමයි මේ වයසේ හැටි. ඊට පස්සේ බල දශකයට එනවා. ඒ ඔක්කොම ගෙවම් කරාට පස්සේ තමයි ඒ කෙනා ප්‍රඥා දශකයට යන්නේ. ඒක නිසා කියනවා මිනිස්සේ මනස පැත්තෙන් මානසික විද්‍යාව පැත්තෙන් උපදින්නේ 50 දී කියලා. එතකම් මේ චරිතය ගොඩ ගැනීමක් වෙන්නේ. ඒ ගොඩ නැගෙන වෙනකොට මේ චන්දි ඍද්ධිපාදයේ ඉඳලා බල දශකයට එනකොට විරිය ඍද්ධිපාදයට මාරු වෙන්නේ ඉඳ තින එකම පුද්ගලයා. ඊට පස්සේ චිත්ත ඉදිරිපාද මීමන්සා ඉදිරිපාද වෙන්න තියෙන නිසා අපි බහුසුත වශයෙන් දැනගන්නකොට මේ සක්සස්ම පිට සක්සස්ම වේස් එමෙතන් ඉදිරියට ගමන් කිරීමේ සාර්ථකත්ව මාර්ගකම් එකක් නෙවෙයි හතරක් තියෙනවා හැබැයි ඒක ඒ කෙනෙක් එක්කටම හිර වෙලත් නැහැ වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා ඒ නිසා මේ බහුසුත ඥාන නැති කෙනා දැඩි මතධාරී වෙනවා මේකමයි හරි පාර අන්තොක්කම් බොරුයි කියලා ඒ කියන්නේ එයා දන්නේ මේක මේ පරාසයකට ගැළපෙන විචල්්‍ය සාධක රාශියක් සහිත එකක් කියලා දන්නේ නැති නිසා ඉතින් ඒක නයි නිසා ධර්මය ඇහිමේදී ඒ තිබුණු වැරදි මත අයින් කළා දික්ටිජු කම්ම කියලා දෘෂ්ටි ඍජු වෙන කතාවක් තියෙනවා. ඒ වගේම ඉර්ධිපාදුල තවත් රසවත් පැත්තක් තියෙනවා. සර්ණචන්සේ පිරිනොම් පාණ්ඩේ යනකොට අවුරුදු 80 වෙලා දවසක මාරය ඇවිල්ලා ආර්දනා කරා. දැන් කිව්වනේ මේ ජීවිතේ බුදු වෙනකම් පිරිනවම් පාන්න බෑ කියලා. හරි පිරිනවම් දැන් බුදු වුණානේ. ඊට පස්සේ කිව්වනේ දැන් මේ බණ හරියට කියනකම් පිරිනවම් පාන්න බෑ කියලා. දැන් බණ හරියට කිව්වනේ. ඊට පස්සේ කිව්වනේ ගෝල බාලෝ ඇති වෙනකම් පිරිනවම් පාන්න බෑ කියලා. දැන් හරින්නේ දැන් ඉතින් පිරිනවම් පාන්නේ. ඒකට බුදුරජාණන්සේ මාරට ආ කියන්නෙත් නැතුව බැල කියන්නෙත් නැතුව ආනන්ද ස්වාමීන් කතා කරලා කියනවා ආනන්ද යම් කිසි කෙනෙක් මේ සතර 이르දිපාද වඩලා තියෙනවා නම් යාට කැමැතිනම් කල්පායුෂ්කයක් ගත කරන්න පුළුවන්. කැමැතිනම් ඊට කලින් වැඩ ඉවර කරන්නත් පුළුවන්. දැන් මේ ඊට කලින් වැඩ ඉවර කරන්න කියලා මාර ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේක කියනකොට ආනන්ද හැමතොට මේක තේරුන්නේ නැහැ. මේ වෙලාවේදී අනේ ස්වාමීන් වහන්සේ අපගේ අනුකම්පා කරලා ආයුෂ් කල්පයක් නැත්නම් පරමායුෂ ජීවත් වෙන්නේ කියලා. ඒ කාලේ පරමායුෂ අවුරුදු 100ක් විතර වගේ කියලා කියන්නේ. ඒ වෙලාවේ මාර ආවේශයක් ඇති වුණා ආනන්ද සාංශ ආර්ධන කරන්න බැරි වුණා. බුදුරජාණන්සේ දෙවෙනි සැරේටත් කිව්වා ආනන්දමතු ආර්ධන කරන්නේ. තුන්වෙනි සැරේ බුදුරජාණන්සේ ආයු සංස්කාරය හැරියා. ඒ වෙලාවේ මහ පොළොව දෙදුරුම් කාලා එතකොට ආනන්ද සාංශ ඇහුවා මොකද්ද ස්වාමීන් වහන්සේ මේ මහ පොළොව දෙදුරුම් කන්ට හේතුව? එතකොට කිව්වා සර්වඥාන්සේ ආයු සංස්කාර හැරියා. ඊට පස්සේ මාස 3ක් ඇතුළත මේ කය දිරලා යනවා. එතන කිව්වා ඒක වහන්සේ කිව්වේ දැන් එහෙනම් මේ සතර ඊරිපාද වඩන ලද කෙනාට කැමති නම් ආයුෂ්කල්පයක් ඉන්නවා හරි ඉතින් ඒක ඉන්නවා ආරාධනා කරනවා ආරාධනා කරේ නැහැ දැන් මම ආරාධනා දැන් පමයි දැන් මාර්යාවිලා ආරාධනා කළා මේක උණයි කියලා ඒ නිසා මේ සතර ඊරිපාද පිළිබඳ යම් කෙනෙක් දන්නවනම් Tamanට අවශ්‍ය තැනට යන්න සාර්ථකත්ව මඟ විතරක් නෙවෙයි මොකද්දෝ සබහ ධර්මේ පාලනය කිරීමේ ශක්තියක් අතට එනවා කවුරක්වත් හිතන්නේ මේ සතර ඉර්ධිපාද හරියට සමබර කරලා පාවිච්චි කරන්න පුළුවන් නම් සබහා ධර්මයට කතා කරලා මේක කරපන් කියනවා වගේ මොකද්දෝ ශක්තියක් ලැබෙනවා. ඒක ඉතාමත්ම වැදගත් මේ අමනියෝ ජීවත් වෙන ලෝකෙට. අමනියා කරන්නෙම සබහා ධර්ම විනාශ කරන එක. කරන්නෙම සුඛෝපභෝගී වෙන එක. කරන්නෙම පෘථිවිතලේ රත් කරන එක. කරන්නෙම පරිසර දූෂණය කරන එක. චිත්ත දූෂණය කරන එක. නමුත් කවුරු හරි මේ බව දැනගෙන මේ අපේ සහෝදරයෝ පිරිස නැත්තම් අපේ මේ තනුවරේ කෙරුවොත් වැඩක් අනිවාර්යම සබහා ධර්මයට කොනහන. ඉතින් ඊට පස්සේ සබහා ධර්මී නපුරු ප්‍රතිඵල ලබනවා. ඒක කොහොමඩක්වත් යනයට කියන්න බෑ. මේ එකක් කරතයි. Tamanට 이르දිපාද වඩන්න පුළුවන්. 이르දිපාද වැඩුවොත් මුළු මානවයම කරන වැරදි වලට මේ එක පුද්ගලයාට පුළුවන් සමබර කරන්න. ඒ කවුරුත් හිතන්නේ මේ මම භාවනා කරාට මම දිනු වෙනකොට මේ අනික් අයට භාවනා නොකරන සිල් නොරකින අයට සාන්තිය සිද්ධ වෙනවා. ඒක නිසා irdipaada පිළිබඳව ඒ සාර්ථකත්වයේ මඟ පිළිබඳව දැනගෙන කටයුතු කරන කෙනාට තමන්ගේ අර්ථ සිද්ධිය සලස ගන්න පුළුවන්. ඒ වගේම බහු ජනතාවගේ අර්ථ සිද්ධිය සලස ගන්නත් පුළුවන්. එතකන් සබහ ධර්මයාගේ නියාමයට යට වෙලා චිත්ත නියාමයට කම්ම නියාමයට ද්විජ නියාමයට උත්තර නියාම උතු නියාමයට යට වෙච්ච කෙනාට න්‍යාය ධර්ම කොච්චර වැටෙනවද කියනවනම් ඒ න්‍යාය ධර්මයේ අතරතර ගන්න පුළුවන් ගතියක් වගේ තියෙනවා. ඒ නිසා මේක නිකන් සාමාන්‍ය පිළිගැන්මක් නෙමෙයි උසස් පෙළ නෙමෙයි පශ්චාත්තුපාදී විභාගයක් වගේ අතිරේක පාඩම් පන්තියක්. ඒ නිසා මේ ධර්මය කියන එක අපි නිවන් දැක්කත් ඉවර වෙන්නේ නැහැ. ඉගෙන ගන්න එක ඉවර වෙන්නේ නැහැ. ඒක පුදුම ගැඹුරක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ සතර සතිපට්ඨානේ වැඩුව කෙනා ඊගත සතර සම්ප්‍රදාන් වීර්ය කියන ඒ Taman ඉදිරියෙන් තියාගත්ත ඒ සතිය වැඩිම කියන කතාව බර බිම නොතබා නීතිපතා පැහැර නොහැර දිගට පවත්වාගෙන යනකොට යාට තේරෙනවා ඒ සඳහා සටන් ක්‍රම වගේක් තියෙනවා මට මේ සටන මේ යුද පිටිය බලලා මෙන්න මේ සටන් ක්‍රමයයි මම පාවිච්චි කරන්න ඕනේ කියලා බුදුන්ගෙන් අහන්න හිටියොත් පරාදයි. ගුරුන්ගෙන් අහන්න හිටියොත් පරාදයි. බුදුරජාණන්සේ දීලා තියෙනවා මේක මෙන්න කරන හැටි. ගුරා දන්නේ ගුරා ගොඩ ගිය ක්‍රමේ. මම ගොඩ යන්නේ කොයි ක්‍රමේද කියලා ගුරුන්වහන්සේ දන්නේ නැහැ. ඒ නිසා ඒකට කියනවා ද බ්ලින්ක් කියලා. සිද්ධිය දිහා බලලා මෙන්න මේකයි කළ යුත්ත. තනේ හැටියට ඇනේ ගහනවා එක අපේ සිංහල ක්‍රමයක් තියෙන්නේ. ඒක කාගේවත් බලාපොරොත්තු වෙන්න එපා. ඒ පරිසරය, ඒ වපතරිය, ඒ විචල්්‍ය සාධක දන්න කෙනා එයාගේ තියෙන තලතුණකම තමයි කායින්වත් අහන්න යන්නෙත් නැහැ. කායින් අනුමත කරන්න නැත්නම් එයා දන්න මේ ඇනේට ගහන්න ඕන. ගැහුවොත් හරි. වැරදුනොත් හරි. ඒකේ නෑ ඒකට කියන්නේ ඉලෙක්ට්‍රික් කියලා. හරි නම් හරි වැරදි නම් වැරදි මේක අකාලිකව සිද්ධ වෙනවා. ඒක නිසා අර මං එදා කිව්වා වගේ සීමාකාරී සාධක වගේ තමන්ගේ ජීවිතයේ තමන්ගේ භාවනාවේ දියුණුව කරගෙන යනකොට බාධක ධර්ම මේකයි කියලා බලලා ඒ බාධක ධර්මයක දුරු කර ගැනීම සඳහා විමර්ශන නුවණ පාවිච්චි කරන්න පුළුවන් අදිෂ්ඨාන ශක්තිය පාවිච්චි කරන්න පුළුවන් වීර්ය පාවිච්චි කරන්න පුළුවන් ශ්‍රද්ධාව පාවිච්චි කරන්න පුළුවන් ඒ නිසා තමන් කරන ක්‍රමය යනකොට තව කෙනෙක් ඉස්සරලා යන්න ඉඩ තියෙනවා එයා වෙන 이르දි පාදකින් ගිහිල්ලා. ඒ නිසා ඒ කෙනාට හරියට අර කර්මේ සහ කර්ම ශක්තිය දැනගත්ත කෙනා වගේ මෙච්චර මහන්සියදි මම නොයන්නේ ඇයි? එච්චර මහන්සි නොවිතාව කෙනෙක් මට ඉස්සරහින් යන්නේ ඇයි කියලා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එයා දන්නා මේකේ පෙත් ගොඩක් තියෙනවා. මාර්ග ගොඩක් තියෙනවා. ඔය මං ඉන්න වෙලාවේදී බුරුමේදී මේ මහාශි ක්‍රමයේ පිළිබඳව තැයින කවුරුත් වගේ ප්‍රසිද්ධියේ භාවනා කරන්න තිබුණු ක්‍රමය. ඊට ඉස්සර තිබුණ මෝගුක් භාවනා ක්‍රමය. ওই මහසි ක්‍රමයේ තියෙද්දිම සුල්ලුක් භාවනා ක්‍රමයේ තිබුණා. ගෝයන්ක භාවනා ක්‍රමයේ තිබුණා. ඊට පස්සේ ওই සමත භාවනා ක්‍රමෙ ඉන්න පටන් ගත්තා. එන්න පටන් අරගත්තට පස්සේ හුඟ දෙනෙක් හිතුවා මේ පැවතිච්ච මහසි ක්‍රමයට මේක ලොකු බාධාවක් වෙයි. මොකද අලුත් අලුත් ක්‍රම සහ අලුත් අලුත් ගුරුවරු ජනප්‍රිය වෙනවායි කියලා. ඉතින් ඒ මට උගන්නපු ගුරු හාමුදුරුවෝ ගාවට ගිහිල්ලත් එක්කෙනෙක් කියලා තිබුණා. ස්වාමීන් වහන්සේ දැන් පිරිස මෙහෙට එනවට වැඩිය අර අර පැති වලට යන්නේ ඒ ස්වාමීන් වහන්සේලා එනත ඒ උගන්වන ගුරුවරු ඔබ වහන්සේ ක්‍රමේ විවේචනය කරනවා. මේකෙන් තමයි අපි වැඩ කරගෙන ගියේ. ඉතින් ඒක නිසා ඔබ වහන්සේ මේකට දෙන උත්තරේ මොකද්ද? එහෙම නැත්නම් අපි මේකට යුද ප්‍රකාශ කරනවාද? අපි වැරදි කිනාට වැරදි කියනවාද කියනෝට ඒ සංසි කියලා තියෙනවා. මේ අපි බටේ රටකට ගිහිල්ලා බලන්න ඒ මෝටර් වේගයක් හරි ෆ්‍රී වේකට හරි ගියාම ඒක පැත්තටම යන පාරවල් හයක් තියෙනවා. ලේන්ස් හයක් තියෙනවා. ඒ නිසා මේ ලේන් හයේ Taman යන ලේන් එකේ යනවනම් අනික ඔය ලේන් එකට ඉස්සරහට ගියට පස්සට ගියට කමන්නේ ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ. ලංකාවේ වගේ තමයි එකපාරේ එහාට මෙහාට දෙකටම යන්නේ. මේ පැත්තේ එක පැත්තට විතරක් ලේන්ස් හයක් තියෙනවා මේ බුද්ධ ශාසනය කියන්නේ ඒ වගේ එකක්. ඒ නිසා මේ අල්ලපු වැටේ යන කට්ටිය ගැන බලන්න එපා. උඹේ ලේන් එක බලන්න. උඹ ඵලයන්. ඒ කට්ටිය ඉස්සර වෙන්නේ පස්සේ වෙන්නේ කියන කිව්වොත් බහැප්පෙනවා. ඒ නිසා ට්‍රැක් එක අල්ලගෙන ට්‍රැක් එක දිගේ ඵලයන්. මම යන්නේක මට විශ්වාසයි. කවුරු ඉස්සර වුණත් පස්සේ ගියත් මට ප්‍රශ්න නැහැ. ඒ වගේම රෙඩ් ලයිට් එක තියෙනකොට නතර කරන්න දැනගන්න ඕනේ. ඇම්බර් එක එනකොට නතර වෙන්න ලෑස්ති වෙන්න ඕනේ. ග්‍රීන් එනකොට යන්න ඕනේ. මම ලොක්කය මට පින තියෙනවායි කියලා රෙඩ් ලයිට් එකේ යන්න ගියොත් ඉතින් හොම්බකට රිවට් වෙනවා. ඒකට පව පින බලපන්නේ මෝඩකම් බලපාන්නේ. ඒ නිසා අපි ගත්ත පෙත අපි දන්නවනම් අපිට ඉස්සෙල්ලා යන කට්ටිය හම්බෙයි අපිට ඉස්සෙල්ලා ගිහලා පහු වෙන කට්ටිය වෙන්නේ ඒක සාසනික අලංකාරයක් මිසක් අපට කරන නිග්‍රහයක්වත් මේ තමයි සෝභා ධර්ම විචිත්තත්වය කියන්නේ. ඉතින් අපි මේ වෙනකොට එහෙම ගමනක් යන අයට මේ කුසල ඡන්දේ කියන එක. එතන තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ පරිේශණය කර බැලීමේ ආශාව මේ ජීවිතය නිවන් දකින්න පුළුවන්. මෛත්‍රී බුදුහමරකම් එන්න ඕනේ නේ. මරණකම් ඉන්න ඕනේ මම කරනවා කියලා කුසල ඡන්දය ආපු කෙනත් විශේෂයෙන්ම දුක සංසාර දුක හොඳට තේරුම් ගත් එක්කනට දුකේ ප්‍රමාණයට කුසල ඡන්දේ පහළ වෙනවා. යම් කිසි කෙනෙක් මේ වෙනකොට කුසල ඡන්දේ පහළ කරන්නේ නැතුව පෙන්කල කියලා ඉන්නවනම් එයාට තාම දුක තාම දැනිලා නැහැ. ඉතින් එයාට දුක දෙන්න යන්න නරකයි. අපි ලොකු සංචින්න කාලේ කියනවා කාටවත් ශ්‍රද්ධාව ඇති කරන්න හිතන්නවත් එපා. ශ්‍රද්ධාව ඇති කරන්න උට ගිනි ගෙඩියක් දීපු ගමන් ටක් ගාලා ඉවරයි වැඩේ. සුනාමියක් එවුවනම් තව එකක් ලංකාවට මීට වැඩිය කට්ටිය අද ඉන්නවා මෙතන. එකක් ඇවිල්ලා ඔය 2006 දැන් 2016 නේ දෙක තුනක් ආවනම් ඔය පෙන්කිලි මොකුත් නැහැ තේරෙනවා කෝකත් ඉවරයි ඒ අපේ නෑදෑ වගේක් අහුවෙලා තිබුණා මේ හම්බන්තොට සුනාමියට ඒ ගමත් ගිහිල්ලා ග්‍රාම සේවකත් ගිහිල්ලා මරණ ලියන පොතත් ගිහිල්ලා දැන් කෙවි දෙනෙක් මරනවාද කියලා දන්නේ ගමත් නැහැ ග්‍රාම සේවකත් නැහැ මරලා ඉස්තින පොතක් නැහැ ඉතින් ඒක කිසි ප්‍රශ්නයක්වත් නැහැ. කොච්චර මරනවද මොනවක්වත් දන්නේ නැහැ. ඉතින් එතකොට අතර සිල්ලොතුන් ඉන්නේ නැති, ගුණොතුන් ඉන්නේ නැති, විවිධ ආගම් වල ඉන්නේ නැති ඔය මොකක්වත් හරියන්නේ නැහැ. ඒකට සම්බන්ධ වෙච්ච මනුස්සයා දන්නවා මේ අපිට අතපය හතර හම්බ වෙලා කන්න බොන්න හම්බ වෙච්ච වෙලාවේ ඕනනම් පෙන්කිලින්න පුළුවන්. නමුත් දුක දන්න මනුස්සයා කවදාකවත් මේ කාලා බීලා පෙන්කිලින එක විතරක් නෙවෙයි ආධ්‍යාත්මයක් කියලා එකක්, දර්ශනයක් කියලා එකක් ආගමක් කියන එකක් කියන්නේ යනකොට සද්දූප නිසා දුක්ඛූප නිසා සද්ධා කියලා බුදුහාමුදුරුවෝ සාහන් කළා තියෙනවා. දුක දන්න කෙනා කොහොමද ශ්‍රද්ධාවන්ත? ආගම මොකක් උඩ? ඒ නිසා අපි දැනට කවුරු හරි සද්ධාාවක් ගැන හැඟීමක් නැතුව ආගමක් නැතුව කතා කරනවා නම් එයාට තමයි දුක තේරිලා නැහැ. ඒක තේරුම් ගන්නට යනවා කියන එක අමානුෂික වැඩක්. ඒක බර්ටන් රසල් කියනවා කාට හරි ඇති වෙච්ච නැති දුකක් පටවලා ඒ දුකට පය බය දනවලා ඒ අපාය බය නැති වෙන මගේ ආගම කරපන් කියලා කියනවා තරම් පහත් තුච්ච නිහින පාහර වැඩක් නැහැ කියලා ලෝකේ. ඒක මානව මනසකින් කර හැකි තුච්චම වැඩේ තමයි ආපු නැති බයක් ඒ මනසට පොවලා ඒ බයෙන් ගැලවෙන්නම් මම කරන දේ කරපන් කියලා එයා මගේ පැත්තට ගන්න කරන මේ වැඩ. නිසා යම් කිසි කෙනෙක් දැනට ශ්‍රද්ධාවෙන් කුසල ඡන්දයෙන් මේ Tamange පෞල ජීවිතෙත් වැඩ කරන ගමන් පුළුවන් තරම් ආගම ධර්මයේ කටයුතු කරනවා නම් ඒ දේ ඒ දේ ඒ කෙනා දිහා මුදිතාවෙන් බලලා අනේ සාදු කියනවා මිසක් නොකරන අය දිහා බලලා හිත නරක කරගන්න යන්න එපා. ඒක තමයි මේ ආගම අල්ලගත්තාම අපිට හැදෙන පිළිකාව. අපි හිතනවා මම සද්ධාවන්ත නිසා ඔක්කොම සද්ධාවන්ත වෙන්න ඕනේ. මම ගෙදර සද්ධාව නිසා අපේ දරුවෝ දෙමාපියෝ ඔක්කොම සද්ධාවන්ත වෙනවා. කද්දාවත් නැහැ. ඒ සද්ධාවේ ඇතිවීම, ඒගොම සද්ධාහන කුසල ඡන්දය පහල කළ ඉදිරියට යෑම කියන එක බොහෝ විචිත්‍ර දෙයක්. තව සමහරු එහෙම දෙයක් දැකලා ඒකේ නම මාස 3-4කින් ළඟා කරගත්ත දේ ඉතාමත්ම වීරියවන්තව වැඩ කරලා කාරණාව තේරුම් අරගෙන වීරිය වැඩිකම නිසා අර සද්ධාවෙන් අනේක න ඉක්කොල යන්නත් ඉතිරි. නමුත් අද අපි ගන්න හදන්නේ චිත්ත ශක්තිය. භාවනාවේ සමාධි ශක්තිය. එතකොට මේ අධික වීර්යය යෙදුවොත් ඊ අපි කතා කරපු විදිහට අධික වීර්යය කෙරුවොත් ඒක සමාධියට අරියාදෝට හිටියොත්. අධික සමාධිය හිටියොත් වීර්යයට අරියාදෝට හිටිනවා. නිසා අපි ඊයේ කතා කරපු ධර්මය එහෙම නැත්නම් මේ භාවනා කටයුත්තකදී ආධ්‍යාත්මික ජීවිතයේදී ඕනට වැඩි වීර්ය කරන කෙනා Tamanට එන්න තියෙන සමාධිය බාධා කරගන්න. හරියට කරගන්න. යම් කිසි කෙනෙක් සමාධිය හම්බ වෙලා ඒකට වැඩිය හිත යොදාගත යොදා කටයුතු කරන්න ගියොත් එයා වීරිය නැති කරලා කුසීත සමාධියකට වැටෙනවා. ඒ නිසා ඊයේ අපි ඉගෙන ගත්ත මේ වීරිය irdipaadayat අද මේ ඉගෙන ගන්න හදන චිත්ත irdipaade කියන මේ අදිෂ්ඨාන ශක්තිය නැත්තම් සමාධි ශක්තියත් ගත්තොත් මේ දෙකේම තියෙනවා නියම මාත්‍රාව ලැබුණොත් ඉදිරියට යනවා මාත්‍රාව හෙල්ලුනොත් අපසට එසා දේ නෙවෙයි වටිනාකම තියෙන්නේ සමබර භාවය ඒක ඉතාම අමාරු දෙයක් ඒ මොකද මේ පෘ탁ජනයා කියන මිනිස්සයාට යට ලිමිට්ස් නැහැ කරන්න ගියාම වීර්ය දිගේම යන්න හදනවා ගියාට පස්සේ හිත වික්ෂිප්ත වෙලා හනුමදර පැලුවා වගේ තේරම විනාශ වෙනවා එතන සමාධියට ගියාට පස්සේ ඒක ඕනෑමට වැඩිය සමාධිගත වුණාට පස්සේ හිත කුසීත වෙනවා, ලීන භාවයටපත් වෙනවා, නිදිමත වෙනවා. සක්මන් කරන්නවත් හිතෙන්නේ නැහැ. ඉතින් අන්නේ දෙක ගැළපීම අතිමුත් විරිය චෛතසිකය සහ මේ කියන ඒකාග්‍රතාවය කියන චෛතසික දෙක දෙකක් බව තේරුම් ගන්න. නිකන් දල වශයෙන් අපිට භාවනා ජීවිතය ගත කර නැත්නම් හිතන්න පුළුවන්. පර්යංකයකදී ගත කරන භාවනාව අදිෂ්ඨාන අදිෂ්ඨාන ශක්තියට චිත්ත ශක්තියට ඒකාග්‍රතාවයට සමාධියට බරයි. සක්මන ඇවිදිමින් කරන භාවනාව වීරියට බරයි. නිසා මේ සක්මන සහ සමාධිය මේ පරියංක භාවනා සමබර කෙරුවේ නැත්නම් ආධුනිකයා පටන් ගන්නකොට මේ විෂම බර භාවය එනවා. ඒක නිසා මතක තියාගන්න වීරියට ප්‍රතිපක්ෂව තීන මිද්දේ තියෙනවා. නිදිමත, සීතල වෙන ගතිය, හිත හැකිලෙන ගතිය. චිත්ත භාවනාව කරන මේ සමාධියට නැත ඒකාග්‍රතාවයට විරුද්ධව කාමච්ඡන්දේ තියෙනවා. නිසා භාවනා කරනකොට භාවනා කරන්න ඉස්සෙල්ලා අපිට තීන මිද්දේ සහ කාමච්ඡන්දේ කියන නිවර්ණ දෙක තියෙනවා. භාවනා කරලා ඉදිරියට යන්න යන්න සමතෙන් දියුණු වෙනවා නම් විපස්සනාවෙන් දියුණු වෙනවා නම් ඒ වෙනුවට වීරිය සහ ඒකාග්‍රතාවය එනවා. ඒ නිසා මේ ඒකාග්‍රතාවය තමයි මෙතන චිත්ත භාවනා වශයෙන් සඳහන් කරන්නේ. ඒකේ අනිත් පැත්ත තමයි කාමය කියන්නේ. ඒකට කියනවා කාමච්ඡන්දේ කියලා. ඒ නිසා මේ නීවරණ වශයෙන් ගත්තොත් භාවනා ජීවිතයේ හම්බෙන කාමච්ඡන්දය සංහිඳවන ඒකට තියෙන ප්‍රතිනිධිය තමයි ඒකාග්‍රතාවය. ඒක අපි එදිනෙදා ජීවිතේ බලන්නේ කොහොමද අරමුණු නිතර මාරු කරන එකනා කාමච්ඡන්දයට පොහොර දාන. එකම අරමුණේ ඉන්න එකනා ඒකාග්‍රතාවයට පෝරදා. ඒ නිසා අපි ගත කරන ජීවිතයේ රූප බලනවා, සද්ධාහනවා, ගඳ බලනවා, රස බලනවා, ඒ පහස බඳිනවා, හිතනවා මේකේ සීමාන්තිකව ගත කරන එකට කියනවා කාම භෝගියයි කියලා. ඒක පිස්සු වඳුරෙක් වගේ අත්ෙන් අතට පැන පැන යනවා කිසිම තේමාවක් කිසිම චාරයක් කිසිම පිටකොන්දක් නැහැ. ඉතින් එහෙම කාමච්ඡන්දේ හැසිරෙන කෙනාට නිකමටවත් හිතෙන්නේ මේට ප්‍රතිපක්ෂව මේකට වෙනසක් වශයෙන් එක අරමුණක් දිහා බලා සිටීම කියලා එයාට පේන්නේ මේ එක අරමුණක් දෙක බලා සිටීම නෝන්ජල්කමක් පරාදයක් දුප්පත්කම නැති බැරිකමක් කියලා. ඉතින් ඒක නිසා මේ කාමච්ඡන්දේ තියෙන කෙනාට ලුණු වතුර බොන මිනිස්සෙක් වගේ බොණ්ඩ බොණ්ඩ බොණ්ඩ විපාසය වැඩි වෙනවා. හොඳටම පිච්චෙන ගිනි අඟුරක් අරගෙන අතින් අතට මාරු කරන්න හදනවා වගේ කොයි අතේ තිබ්බත් පිච්චෙන. මේකට විකල්පයක් හන්න ඕනේ කියන එක අද පොඩි ළමෙක් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීන් වහන්සේ කවදාද මේ භාවනාව ලෝකේ පහළ වුනේ? කාට කවදද මිනිසෙකුට හිතුනේ මේ ගිනි අඟුර අතින් අතට මාරු කරගෙන ඉන්න වෙනුවට ඒ කර්ම වලට දාන්න ඕන කියලා හිතුනේ කවද්ද? ඒක ਸਰුවචනසේ පහළ වෙන්න අවුරුදු 4000කට විතර ඉස්සර කියලා කියන්නේ. කියන්නේ ඒ කාලේ ලුණු මිරිස් කන මිනිස්සු ඉඳලා තියෙනවා. ඒ මිනිසුන්ට තේරිලා තියෙන මිනිස්සු හෙව්ව ක්‍රම ඊට පස්සේ ඔය ආජීවකයෝ ශ්‍රමණියෝ විවිධ ක්‍රම තිබිලා තියෙනවා මේ සමාජ සම්මත ක්‍රමයට පෞල් ජීවිත ගත කරන වෙනුවට පැත්තකට වෙලා අර අරමුණු වෙනස් වීම අඩු කරලා බලන්න දැන් කැලේකට ගිය මිනිස්සුෙකුට ගොඩාක් වර්ණ సంతහන දකින්න බෑ කැලේ ගහ තමයි තියෙන්නේ. ඉතින් කොහේ බැලුවත් එකමයි. මේක කොච්චරද කියනවනම් දිශා මාරු වෙනවයි කියලා කියනවා. කී ආත්මාත මතක නැති වෙලා කරකොල ඇතර වගේ කැලේට ගියාට පස්සේ. මේ කොන්ක්‍රීට් කැලෙත් එක වෙනවා. නමුත් කැලේ ඊට වඩා බොහොම අමාරුයි. මොකද මේ දේවල් විවිධ නැහැ. ඒ කැලේකට ගියාට පස්සේ මේ ගමක තියෙන වගේ විවිධ ශබ්ද නැහැ. ඒ කැලේ ඉන්න වන දේවතාවෙක් සරුවචනාංශේ වනේ ඉනකොට දැකලා එයා කියනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sanniveseesu සනමාන බ්‍රහාරඤ්ඤං භයං පටිභාත මේති කියලා බුදුහාමරට මේ දුක් ගැනවිල්ලක් කියනවා ස්වාමීන් වහන්සේ මේ මද්දහනේ කුරුල්ලෙක්වත් චීක් ගන්න නැති වෙලාවේ මහා පුදුමාකාර බ්‍රහාන්ත සද්දයක් මට ඇහෙනවා මට බුදුම බයක් හිතට දැනෙනවා කියන. මේ බුදුරජාණන් වහන්සේ දෙන ප්‍රශ්නයක් වගේ නැත්නම් අභියෝගයක් අයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පක්කීසු තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sanniveseesu සනවාන බ්‍රහාරඤ්ඤං පීතිපටි භාත පේතිකේ පක්ෂීන් පවා නිස්සද්ද වෙන මධ්‍යන්නේ මාතුලින් මහා රාවයක් එනවා මට මගේ හුදකලාව වැටහෙනවා මට සතුටුයි කාමභෝගියාට කැළේ බය ඇති කරන අතර මොකද විවිධ සද්ද නැහැ. අර කැළේ ඇති වෙලා තියෙන මේ රෑයි සද්දේ වගේ අර අද අද පොඩි ළමයි ගොඩක් අපිට ලියුම් ලියලා දුන්න මේ sound of silence ඇහෙනවා යාර. එච්චාම යාට බයක් නෙමෙයි ඇති වෙන්නේ. ආ දැන් අහල පහලකවත් මිනිස්සෙක් නැහැ. මම දැන් හොදකලා වුණා කියලා. ඒ නිසා කියනවා කාමභෝගියාට කැළේ කියන්නේ බයක්. නික්ලේශී කිනාට කැළේ කියලා කියන්නේ ඒක දිවි ලෝකයක්. ඒ නිසා මේ සද්ද මැද ජීවත් වෙනවයි කියන එකේ භයානකකම ඒක දැනට ඔය නගර වල ශබ්ද තියෙන නගරවල ජීවත් වෙන අයට තියෙන අසහනයත් එක්ක බොහෝම සම්බන්ධයි. ශබ්ද වැඩි වෙන්න වැඩි වෙන්න අසහන වැඩි. නිශ්ශබ්ද වෙන්න වෙන්න උත්තර රැයට නිින්ද යනවා. ඒක නිසා හිත සංසිඳන ගති වැඩි. ඉතින් ඒක නිසා කාමේදී රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ බලනවා, රස බලනවා, ඇඳ කුටු ඇඳ පුටු කොට්ට මෙට යාන වාහන වෙනස් කරනවා. එක එක දේවල් හිත හිත ඉන්නවා කියන එක අපි පොහසත් කියලා හිතුවට කෙලෙස් වලින් තමයි පොහසත් වෙලා තියෙන්නේ. බුදුචාන් වහන්සේ දවසක ඇටේරියා කොළ වැටල ගොඩාක් තට්ටු හැදිලා තියෙනක උඩ ශූරක් කියලා දුටුම හැතපෙනවා. එතන තියෙන ගහකට පූජා කරන්න පැමිණිච්ච බමුණෙක් ගහ වටේ සුද්ධ කළා කියලා ගිහිල්ලා පහුවෙන්ද පුජපිලි අරගෙන බණ්ඩ එතන ළඟ එක්කෙනෙක් නිදි. බුදුරණන්සේ බමුණ එනකොට නැගිටලා ගහමුල වාඩිලා ඉන්නකොට බොහොම සීතල රාත්‍රියක්. ගිහිල්ලා දන්නේ මේ කවුද කියලා දන්නේ නැහැ. කියන ඔබතුමා රාත්‍රියේ සෝසේ නිදාගත්තද කියලා. කියන බුදුරණන්සේ කියනවා සෝසේ නිදා ගන්න නතර මාත් කෙනෙක් තමයි කියලා. ඇටීරියා කොළ උඩ බුදිය ගත්තත් උන්වහන්සේට මේ ඇඳ කුටු පොට්ට මෙට්ට මොනව නැති වුණත් නින්දට ඉච්චර බාධාවක් නැහැ මොකද ඒ පහස අඩු වෙච්ච තරමට කාමේ අඩු වෙනවා ඒකාග්‍රතාවයට වැඩි. ඒ නිසා මම කියන්නේ මේ දුෂ්කර ක්‍රියා කරගෙන ඒක තුලින් චිත්ත සමාධිය ලැබෙයි කියලා. නමුත් අපි දැනගන්න ඕනේ යම් වෙලාවකට අපිත් අපේ දරුවන්ටත් විවිධ රූප පෙන්වනව නම් විවිධ සද්ද අසවනව නම් විවිධ ගන්ධ රස පහස දෙනවා නම් විවිධ අදහස් ඔලුවට දෙනවා නම් උඩ කදාකවත් නිින්ද යන්නෙත් නැහැ අසහන තමයි ඉතුරු නොදිත් බෑ අද එක්කෙනෙක් කාලා තිනවා දරුවෙක් වරන්න කොච්චර කල් යනවද කියලා මගේ මන් දන්නේ ඉතින් මං කෝ නීතිඥෙක් හම්බෙලා අහගන්නයි කියලා මොකද ඕකට උත්තර දෙන්න ගියොත් මට නඩු දානවා මේ ලස්සනට කන පෞල් ජීවිතේ කණ්ඩා හදනවා නුඹ වාසේ දන්න මගුලකුත් නෙමෙයි කතා කරන්නේ දරුවා දන්න ඔබස් කතා කරන්නේ. ඉතින් මං කියනවා අනේ මං දන්නේ ඔය ළඟ ඉන්න කෙනෙක්ගේ ගාගන්නේ. ඒක නිසා අපි දරුවෝ ගැන හිතන්න තමන් ගැන හිතන්න මේ ප්‍රයෝජනේ සලකලා යමක් පාවිච්චි කරාට ඇති වැරද්දක් නෑ. නමුත් මේ අතිශෝක්තියට ගියාම ඒක නා කොච්චර භාවනා කරත් ඉඩක් තියේද කියලා හිතන්න චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙන්නේ. මොකද ඒ සංකල්ප තියෙන්නේ කාමච්ඡන්දෙට. ඒක නිසා මේ කාමච්ඡන්දේ නැත්නම් කාම ගුණයන්ගේ අනිත් පැත්ත තමයි ඒකාග්‍රතාවය කියන්නේ. ඒ තමයි මේ චිත්ත භාවනාව කියන්නේ. ඒක තමයි ඒක ඒකෝදි භාවය කියලා කියන එක දන්න කෙනෙක් ඒ ඒකෝදි භාවය සඳහා කටයුතු කරන අතරේ ඒ කාම භෝගීන් සඳහා කාම භෝගයේ සඳහා කාම ගුණ සඳහා තියෙන මේ අතිරේක මහන්සිය ටික ටිකවත් අඩු කරේ නැත්තම් අර උපේන කාම මේ ඒකාග්‍ර භාවයේ වැඩි කල හිටින්නේ නැහැ. එතකොට ඒක වර්ධනයක් වෙන්නේ. ඒ නිසා ඒ චිත්ත කියන වචනේ ඉගෙන ගන්නකොට මේක මේ අදහස් කරන්නේ මේකෙන් ඒක ඒකාග්‍ර භාවයේ යකෝදි භාවයයි ඒක මේ අරමුණක් දිහා ඉඳගෙන ඒක දිහා බැලිල්ලෙන් පමනක්ම කරන්න බෑ ඒකට ගැළපෙන ජීවන රටාවක් හැදෙන්න ඕනේ ඒවට අදාළ සිව්පස්සේ ගැන දැනගන්න ඕනේ ඒක සඳහා සරුවචනාංශයේ දේශනා කරලා තියෙන්නේ ලදයම් යද්දේකින් සතුට වෙන්න දන්නේ නැත්නම් යථාලද්ද යථාලද්ද සම්පත්තිතෝ කියලා මේකට කතාම් කරලා තියෙනවා. ලදයන් දෙකකින් සතුට වෙන්න බැරි කෙනාට කවදාකවත් චිත්ත භාවනාවක් එහෙම නැත්නම් ඒකෝදි භාවයක් නැත්නම් ඒකාග්‍ර භාවයක් ලබන්න බෑ. ඒක නිසා ඒක බාහිරට පේන්න ඕනේ. යා මේ භාවනාවක් කරන ගමන් චිත්ත භාවනාවක් කරන ගමන් ඒකාග්‍රතාවයක් හොයන ගමන් ඒකෝදි භාවයක් හොයන ගමන් ඡාම් ජීවිතයකට ලද දෙයින් සතුට වෙන ජීවිතයට යන්නේ නැත්නම් උපයන්න බැරි වෙන එකක් නෑ නමුත් රඳන්න බෑ. ලාහට ගෙම්බ එකතු කරනවා වගේ එකතු කරලා තියෙනකොට බලනකොට පැනලා ඉවරයි. ඔය ලාහ කියන්නේ පැතලි භාජනයක්. එහෙම නැත්නම් පෙට්‍රල් ටිකක් පීරිසයකට දාලා තියන්න හදනවා වගේ. නැත්නම් ඊතර ටිකක් පීරිසයකට දාලා තියන්න හදනවා. ඒක තියන්න බෑ. ඒ නිසා චිත්ත භාවනාවක් කරනවනම් ඒක උපේනවා වගේම අරස වෙනවා. උත්හාන සම්පදා ආරක්ක සම්පදා. මේ වගේ පිරිසක් දිහා බලනකොට උත්හාන සම්පදා පිළිබඳව වචනයක්වත් දොස් කියන්නේ ආරක්ක සම්පදාවත් ඉඳන් අන්තිම දුර්වලයි. පෙට්‍රෝල් හදලා පීරිස එක තියලා බලයි. පස්සේ ලා කියන කෝ දැන් මෙතන නැහැ නේ. කොච්චර අමාරුද පෙට්‍රෝල් හදුවේ දැන් නැහැ නේ. ඔය උලකට පියගෙන යනවා. ඊටත් ටිකක් තියලා තියන්න. කුලඟට බීගෙන යනවා. ගෙම්බ එකතු කරලා තියන්න ලාහක. ගෙම්බට කියන්නේ බක බක බහසන් හිටපන් මචං කියලා. ඉන්නේ. ඉන්නේ. ඒ නිසා මේ ආරක්ක සම්පදාව නැති නිසා අපි හරියට මේ චිත්ත භාවනා ගැන ඒ වගේම විරියට මේ ඡන්ද ඉර්ධිපාදයට වීර්ය ඉර්ධිපාදයට වඩා හැම කෙනාම චිත්ත ඉර්ධිපාදයට කැමතියි. සමාධියට කැමතියි. උපක්‍රමයක් ගන්නවා. උපේලා අත්දැකීම්නුත් තියෙනවා. මේ හැරිලා මේ බලනකොට නෑ. ඒ මොකද ආරක්ෂා සම්පදාව අඩුයි. ඒක රැකෙන්න ඕනේ ජීවන රටාව දන්නේ නෑ. ඒක නිසා ඒක උපේන කෙනා දන්නේ නැති වුණොත් උපයන්නේ නැති කෙනා දන්නේ නැතුනට වැඩිය හරිම නාස්තිකයි ජීවිතේ. උපේන කෙනා නිතරම දැනගන්න මේ උපේන දේ අරසා වෙන විදිහට කටයුතු කරන්න. ඒ නිසා මේ චිත්ත භාවනාවේදී අපිට ලැබිලා තියෙන ආරම්භක ශේෂයේ වශයෙන් පුදුමාකාර වාසනාවන්තක අවස්ථාවක් අපි ඉන්නේ. අපිට බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. අංගපතංග සම්පූර්ණයෙන් සමන්විතව මනුසාත්ම භාවයක් ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පත්තිය කියලා මේ අංගපතනේ අංග පුලාවල් පිළිවෙලට හිටලා තියෙනවා මේකේ. සත්පුරුෂෝ ඉන්නවා. ධර්මදේශනා තියෙනවා. ඕනේ නම් පැවිදි වෙන්නත් පුළුවන්. ඒ සියලුම සම්පත්‍ය හම්බුනාට පස්සේ අපි ඔක්කොම කාමයට යෙදෙව්වොත් ලැබෙන ලැබෙන හැමදේම කාමයට යෙදුවොත් තාම අර ක්‍රීඩා දශකේ වර්ණ දශකේ ඉන්න වගේ මන්ද බුද්ධිකෙක් නැත්තම් අඳ බාලයෙක් කියලා බුදුරජාණන් සඳහන් කරනවා. ඒක නිසා මේ මෝරණ වයසේ ඉනකොටවත් අඩු ගානේ ඒක නා තේරුම් ගත්තේ නැත්තම් මේ කාමසප විඳින ගමන් චිත්ත ඒකාග්‍ර භාවයක් ලබන්න අමාරුයි. කාමසත් විඳින ගමන් හිතේ ඒකෝදි භාවයක් ලබන්න අමාරුයි. නිසා ඒකෝදි භාවය ලැබෙන්න ලැබෙන්න ඒ කාමසප සඳහා ගන්න කාලය ශ්‍රමය ධනය පුළුවන් තරම් අඩු කරනවා නම් ඒකට අපි කියනවා මෝරච්ච ගතිය, හැදියාව. ඒක ලෝකෙට පේනවා. චිත්ත භාවනා ලෝකෙට පේන්නේ ඒක තමන්ගේ මට්ටම තියෙන. ඉතින් ඒ නිසා ඒකට අනුග්‍රහ කිරීමට කියනවා සමත අනුග්‍රහිතේ කියලා. ඒ සමත අනුග්‍රහිතේ කියන එක පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ කෘෂිකර්ම වශයෙන් කරන කෙනෙක්. හේනක් වගේ එහෙම නැත්නම් එළවලු කොටුවක් වඩන පවන කෙනෙක්. ඒකේ භෝගයට දැම්මට පස්සේ ඒ භෝගහර ඇටත් එක සමසමව තනකොළ වැවෙනවා. මේ තනකොළේ වැවෙන තනකොළේ තියෙන මේ තුන වර්ග භෝගයෙන් පෙරලෙන ආලෝකයෙන් උනත් වැඩ ගන්න දන්න පරිසරයට වඩා හැඩගැහිච්ච දෙයක් තමයි තනකොළ කියන්නේ. භෝගපැලේ බොහෝ මෙලකයි. බොහෝ මුරුදුයි. ඒ නිසා තනකොළයකින් වැහිලා හිටියොත් භෝගපැලේ නැත්තරම නැති වෙනවා. නමුත් භෝගයෙන් වැහිලා තිබුණොත් තනකොළේ වැඩෙනවා. ඒ නිසා ගොවියට යුතුයකමක් සිද්ධ වෙනවා. තනකොළේ බෝ ගැටයි දාන්නේ. තනකොළත් එක්කයි වැවෙන්නේ. ඒකට යා ගිහිල්ලා හරියටම තෝරලා තනකොළ උදුරන්න ඕනේ. උදුරනකොට උදුරනකොට ඉබේම අර බෝග පැල වැවෙනවා. එහෙම නැතුව භෝගපැල දිනු කරන්න ක්‍රමයක් <coughs> කොවියට නැහැ. එයාට පුළුවන් සමසේ වතුර දෙන්න පුළුවන්, පොහොර දෙන්න පුළුවන්, ආලෝකය දෙන්න පුළුවන්. මේකට තරඟ කරන තනකොළ ගලවන්න පුළුවන්. ඒ ගැළවිල්ල තනකොළ ගැලවිල්ලට කියනවා සමතනුගහිතය කියලා. එක සැරයක් කළා, වැදසරක් කළා, තුන්වෙනි සැරයක් විතර කෙරුවට පස්සේ තමයි භෝගේ පොළොව වතාගෙන පැතිරෙන්නේ. ආන්නි වගේ කාම ගුණය අතහැරලා මේකට ආවට ඒ කෙනා මේ හිතට එන කාම ඡන්දය කියන මේ නීවරණ ධර්මයේ තේරුම් අරගෙන ඒකට නිසිනින්ද වැඩෙන්න නම් ඒ වෙනුවට පහළ වෙන ඒකාදි ඒකාග්‍ර භාවයට විරුද්ධව පහළ වෙන මේ කාමච්ඡන්දේ තීරුම් අරගෙන ඒකට නිසි කටයුතු කෙරුවේ නැත්නම් පර්යංක භාවනාවෙන් විතරක්ම නිවන් ලබන්න බෑ. ඒකමදි ඒක මුළු ජීවිතේ පුරා පැතිරිච්ච ජීවන රටාවක් පාටපත් වෙන්න ඕනේ. ඒක නිසා මේ චිත්ත භාවනාව සඳහා කැමැත්ත තියෙනවා. ඒක හොඳයි. ඒක උපේලක් තියෙන්න පුළුවන් ඒත් හොඳයි. නමුත් ඒක නැවත නැවත ලබා ගැනීම සඳහා සමාධිස්සච නිමිත්තක් ගහයි හෝති කියලා ලැබපු දේ නැවත නැවත ලබා ගැනීම සඳහා කරන ප්‍රයත්නේ කෙනාගෙන් කෙනාට වෙනස්. ඒක Tamange ස්ථානෝචිත ප්‍රඥාවෙන් සාමාන්‍ය බුද්ධියෙන් තමයි කෙරෙන්නේ. ඉතින් ඒකත් මේ සඳහා ඇති වීරියත් ගත්තොත් මුලදී භාවනා පටන් ගන්න ආධුනිකයා ගොඩාක් වෙලාවට වීර්ය කරලා වීර්ය කරලා තමයි යන්තම් හරි චිත්ත ඒකාග්‍රතාවයක් ලබන්නේ අරමුණ අල්ලගන්නේ නැත්නම් අරමුණත් එක මුණට මුණ දාලා ඉන්නේ එතනදී වෙහෙස නොබලා දැඩි වීරියක් කරන්න උපමාවක් වශයෙන් කියනවා නම් මූදට පොඩි බෝට්ටුවක් දාන වෙලාවේ ඒ මූදු වෙරළට ගියාම ඒකේ මුත්තෙක් ඉන්නව නැත්නම් මුලා දැන කෙනෙක් ඉන්නවා. එයා ඔරුව දියත් කරන වෙලාව කියලා දෙන්නේ එයා තමයි. එයා දන්නවා රැළ හතක් විතර ගියාට පස්සේ එක රැළක් එනවා නිශ්චලයි. වැඩි කලබල කරන්න. ඉතින් අර ගොල්ලන් කියනවා ඔරුව අල්ලගෙන ඉන්න. මම කියනකොට තල්ලු කරන්නයි කියලා කියන වෙලාවට යා තල්ලු කරන්න කියන්නේ රැළ හතක් ගණන් කරලා අටවිනියට එන තුනී රැළට තමයි ගණන් කරන්න කියන්නේ. ගණන් කරනකොට සාමාන්‍යයෙන් 10ක් 12ක් ගිහිලා කරවටක් වතුර තියෙනකන් ඔරුව මූදට තල්ලු කරනවා. තල්ලු කළා දැන් ඊට පස්සේ ඔරුවට ගොඩ වෙන්නේ මාළු බාන කට්ටිය විතරයි. සමහරට දෙන්නයි. ඒ දෙන්න ඔරුවට නැගපු ගමන් ඒ ඒ වෙලාවෙම හබල් ගන්න පටන් ගන්නවා. හරියට ඔරුව රැළට ලම්බකව තියාගෙන හබල් ගන්නකොට එන රැළ බොහෝම සරයි. ඒක නිසා ඒ වෙලාවේ විවේක ගන්නෑ, බීඩි බිබින්ද යන්නේ, චුංගම් හපාපයින්ද යන්නේ, දික්කටම හබල් ගන්න. හබල් ගහගෙන ගහගෙන යනකොට අර බින්දෙන රැළ බොහෝම ඡණ්ඩයි පරුසයි. මොහොත මැදට ටික ටික යන්න යනකොට හැදමින් එන රැළ බින්දෙන රැළ තරම් ගණකන්නේ නැහැ. ගොරෝසු නැහැ, ඡණ්ඩ නැහැ, පරුස නැහැ, අරියාදු කරන්නේ. මැදට මැදට යනකොට ඒගොල්ලන්ගේ හබල් ගෑම ගැඹුරු මොහොතට යනකොට අච්චරම කරන්න ඕනේ නැහැ. ඒක නිසා දැනගන්න ඕනේ මේ දියත් කරන වෙලාවේ නිටතරම හබල් ගාලා ඔරුව ගියොත් එහෙම රැළට සමාන්තරව උස්සලම ගන්නවා. ඔරුව හරියට දින්න ඕන මේ එන රැළට ලම්බකව තියාගෙන එතකොට රැළට මුකුත් කරන්න බෑ. නමුත් රැළ ගෙඩි දෙක තුනක් එහාට ගිය ගම අච්චර හබල් ගන්න ඕනේ නැහැ. එතකොට ඒ එතෙන්ට යනකම් හබල් නොගා හිටියත් වෙනසෙනවා. එතනින් එහාට ගිහිල්ලා ඕනට වැඩිය හබල් ගන්න ගියත් වෙහෙස වෙලා මැරෙනවා. වෙහෙස වෙනවා. ඒක නිසා කොතෙක් දුරට යනකම් වීර්ය කරන්න ඕනේද? එතකොට මුහුද නතර වෙනවා කියන එක මේ හබල් ගාන කෙනාගේ දක්ෂකම නෙවෙයි. බින්දෙන රැළ සරයි. මැද තියෙන රැළ සැර නැහැ. මේක තේරෙන්නේ කොහොමද? මුලින් මුලින් මේ ගොරෝසු ආනාපානියත් එක්ක භාවනා කරනකොට ඒ ආනාපානෙත් එක්ක හිත තියන්න නිතරම මෙනෙහි කරන්න ඕනේ ආස්වාසිය ආස්වාසිය ආස්වාසිය ප්‍රස්වාසිය ප්‍රස්වාසිය ප්‍රස්වාසිය ආස්වාසිය ආස්වාසිය ආස්වාසිය ප්‍රස්වාසිය ප්‍රස්වාසිය ප්‍රස්වාසිය ඉතින් ඒ වෙලාවේ යාගේ හිත සද්දවලට වේදනාවලට හිතවිලි වලට කකුල වේදනාවලට ගියොත් රැළ කපන්න බෑ. ඒ නිසා හොත්තට පట్టල වෙලා දැනගන්න කියනවා මම දැන් මේක මේ යම් ප්‍රමාණයකට එනකන් රැළ ගෙඩි ටික කපාන යනකන් අටපිට බලන්න බෑ. දිගට මෙනෙහි කරමින් වීර්ය වඩමින් විතක් යොදමින් යන්න ඕනේ. යනකොට යාට තේරෙනවා නම් බිඳෙන රළ තනන් ඇතුලේ රළ එච්චර දඟලන්නේ නැහැ කියලා. ඒ කියන්නේ යා දන්නවා දීගං වාසසන්තෝ දීගං අස්ස සාමීති කියන එක ටික වේලාවක් යනකොට රස්සං වාසසන්තෝ රස්සං අස්ස සාමීති පජානාති කියලා තේරෙනවා. ඒක වටහා ගන්නවා මිසක්කා ඉස්සලා හයියෙන් හයියෙන් හුස්ම අරගෙන පස්සේ හිමීට හිමීට හුස්ම ගන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. ඉතින් හුඟ දෙනෙක් කියනවා මම සතිපට්ඨාන එක දෙක ඉවරයි දැන් තුනට මොකද්ද කරන්න කියලා. මොකද්ද ඒ කියන්නේ මම පටන් ගන්නකොටම හයියෙන් අයින් හුස්ම ගන්නවා. ඊට පස්සේ හිමීට හිමීට හුස්ම ගන්නවා දැන් ඊකාට මොකද කරන්න ඕනේ කියලා. මේ කියලා තියන්නේ වෙන දෙමලයක්. කරන්නේ වෙන දෙමලයක්. ඉතින් ඊසිකක්ම එනවා. එහෙම නැත්නම් තෝන්තු වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මුලින් මුලින් වීර්යයේ නැත්නම් වීර්යයේ irdipaade යොදාගෙන හරිනම් ඒ කියන්නේ හරියටම රැළට කෙලින් තියෙන ඔරුව තියාගෙන පැද්දානම් බින්දෙන රැළ වගේ නෙවෙයි ඉස්සරහට එනකොට එනකොට රැළ ඒ සියුම් වෙන බව වටහාගෙන ගියොත් සුතමේ ඥාණයෙන් ගියොත් ලෑස්තිලා ගියොත් එයාට පේන මේ මගේ දක්ෂකමක් තියෙ මොහොතේ හැටි දීර්ඝ ආස්වාසය කියලා කියන බොහොම උඩ පහළ යන රැළක් ඊට පස්සේ රසංවාස සන්තෝ කියලා කියන්නේ ආස්වාසතර පස්වාස රැළ එහෙමයි ඉතින් මෙයා හිතුවොත් එimhe දීර්ඝ ආස්වාසයෙම දිගට තියෙන්න ඕනේ ඒක තමයි සත්‍ය පවත්තන්න ලේසි. දැන් සත්‍ය අඩුයි. මොකද හුස්ම කෙටි වෙලා වගේ කියලා ඒ කියන්නේ මේ සුතමේ ඥානෙ නැති නිසා තමන්ට ලැබෙන අතවාසිය වැරදි අර්ථකථනයක් දෙනවා යම් හේකින් හිතනද මොහොත මැදට මේගොල්ලෝ ගියයි කියලා යනකොට යනකොට බින්දෙන රැළ නෙවෙයි හම් වෙන්නේ නිකන් හෙල්ලෙන රැළක්. ඒ රැළ යනකොට තමන්ට අර මාරියාව ගහන්නේ නැහැ දැන්. කැල්ලට උඩින් වතුර ගහන්නේ හැබැයි යට වතුර තියෙනවා. ඒකට එච්චරම හබල් ගන්න ඕනේ අන්නේ බින්දෙන රැළේ ඉඳලා තුනී රැළට යන ගමන තමයි මේ සමාධිය කියලා කියන්නේ. බොහෝ කැළඹෙන වතුර රැළ දැල්ලට එන්න එන්න ගැඹුරු නොගැඹුරු මොහොතට යන්න යන්න ඡණ්ඩයි පරුසයි රට බිඳෙනවා. වීරිය දාගෙන ඒ බිඳින රැළ කපාගෙන ඇතුළට ගියාට පස්සේ ඒක මගේ දක්ෂකමක් නෙවෙයි ගැඹුරු මොහොත ස්වභාවයෙන් අරතරන් ගැඹුරු චංචල කම්පන නැහැ. ඉතින් ගියාට පස්සේ ආට වීර්ය අඩු කරන ගමන් අඩු කරන්නේ මොකටද? මෙයා දැන් මේ වෙනකොට තැයෙන වෙලාවක් හබල් ගහලා ගහලා අත්පය රිදෙන වෙලාව. එතකොට එයා දැනගන්න ඕනේ එච්චරම හබල් ගන්න ඕනේ. ඒකම තේරුම් ගන්න ඕනේ හබල් නොගෑවට අනතුරක් නැහැ. සුනාමියක් වගේ කලබලයක් නැත්තම්. වහරකම් නෙවෙයි නා. එතකොට යාට මේ දැනෙන මේ රැළේ තැම්පත් බව එතන මේ හිත අරමුණ කය මේ තැම්පත් වීම දැක ගන්න බැරි කෙනාට ඒක සිද්ධ වුණොත් දැක ගන්න බැරි වුණොත් එයා ඒ වෙනුවට වැරදි අදහසක් ගන්නවා මේ සතිය අඩු වෙලා එහෙම නැත්නම් මගේ සීලෙ කැඩිලා එතන මේ මොකද මේ ඉච්ච ලස්සන පෙනිච්ච හුස්ම මට දැන් පේන්නේ නැත්තේ. යකින් මට එන ආනපානේ හරියන්නේ නැහැ. මම වෙන භාවනාවක් කරන්න ඕන කියලා මේ සමාධිය කියන එක මෝදු වේගනේ එනකොට සාපේක්ෂව වීර්ය අඩු කරලා ඒකට ගැළපෙන විදිහට ගැඹුරු මුහුදට සකස් වෙන්න බැරි නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව දේශනා කරලා තියෙනවා තත්ත ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨේන සම්පහන්සනා කියලා භාවනා කරනකොට ඇතිවෙන මේ ඒ ඒ ධර්ම කොටස් සමබර කරන්න බැරි නම් එයාට මේ ධර්ම කොටස් අරියාදුවට හිටිනවා. වීරිය ඕන වෙලාවේ වීරිය දාන්න ඕනේ. දාලා එයාගේ ඉස්පාසුව ලැබෙනකොට සමාධියට ඉඩ තියලා අර වීර්ය හිමීට මෙිට බබාට රින්ජාගෙන එනකොට නැලවිලි කවිය අඩු කරනවා. දැන් අපි හිතමු ආයා කෙනෙක් කුලියට ගත්තා කියලා බබා නලවන්න. ඉතින් ආයාට ගෙවන්නේ නැලවිලි කවි ගන්න කියලා හිතන්නකෝ. ඉතින් ආයා කිව්වොත් එම් බබා ඔයා නිදා ගන්න එපා එතනට ඕ ටයිම් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කොහොම හරි මගේ නැලවිලි කවි කරනකම් බබා ඉන්න කියලා. නිතියන බබත් නැගිටවන හිටියොත් එම් බබා කුණු හරප දන්නවනම් මොනවා කියයිද ආයම්මට. හොඳ වෙලාවට බබාලා දන්නේ ඇහුවා. දැන් ඉන්න ආයම්මලා එයාට කරන්න තියෙන රස්සාව මෙච්චරයි. ඒ නිසා බබා නිදියා ගත්තත් නැලවිලි කවි කියනවා. ඇරලා හිටියත් නැලවිලි කවි කියනවා. කිසිම එකෙකුට තේරෙන්නේ නැහැ මේ කරන වැඩේ yaadෙනවද නැද්ද කියලා ආචහිටියා ගුණා බැඳා. වැඩි යනකොට ඒකට අනුයාත වෙන විදිහට ඒ කටයුතු කරන්න බැරි නම් කවදාක සමාධියක් කියන එක අතේ අරතට ගන්න බෑ. සමාධිය කියන එක අතිරේක ලාභයක්. ඒක මේ අහම්බයක්. ලැබෙන වෙලාවට ඒකට අනුග්‍රහ කරනවා කියන එක ඒක මෝරවන්න බෑ. වවන්න බෑ. නමුත් මේ ඇතුළට යනකොට යනකොට දරලා බිඳෙන්නේ නැහැ කියන එක මොහොතේ ස්වභාවය. නමුත් ඒක කියලා හරියන්නේ නැහැ මුලදිට අප කරලා කපන්න ඕනේ. පටන් ගන්නකොටම මෙනෙහි කරන්න ඕනේ. නැත්තම් වීර්යය දාන්න. මැදට යනකොට යනකොට මේ ඒයිම භාවනාවෙම උපන් මේ ධර්ම කොටාස තත්ත ජාතානන් ධම්මානම් භාවනාවෙම හටගත මේ ධර්ම අනතිවත්ත නට්ටේන එකක් එකක් ඉක්මවා යන්න දෙන්නේ නැතුව මේ සමබර කරන ගතිය මොන ක්‍රමෙන් උගන්වන්නද හිතනවාද පන්ති කාමරයක් ඇතුලේ මොන විසරද ගුරුවරයෙකුටත් මේක කියලා දෙන්න පුළුවන් කියලා? හිතනවාද මොන පොතක බණක් අහලා මේක ඉගෙන ගනී කියලා? හිතනවාද දාන දීලා මේ කුසලිය කරන්න පුළුවන් කියලා? හිතනවාද ප්‍රාර්ථනා කරලා ගුරුන් වහන්සේගේ ආශිර්වාද අරගෙන මේක කරන්න පුළුවන් කියලා? කරන්න බෑ. කරපු එක ගොඩ නැති එක ඉවරයි. ඒක නිසා මේ අවශ්‍ය වීර්ය අඩු කරන ගමන් ඒ වැඩෙන සමාධියට ඉඩ දෙනවා කියන එක සදාචාරවාදියා වීර්ය කිරීම කවදාවත් නැතර කරන්නේ නැහැ. තමන්ට තමන් දෙස් දෙන කෙනා අනේ මෙච්චර ඉක්මන සමාධිය එන්න පුළුවන්ද? මම මේ භාවනාවට ආපු ගමන්නේ එහෙම වෙන්න බෑ කියලා තමන්ම තමන් නිහින தත්වයටපත් කරගන්නවා. සුතුමි ඥානෙ නැත්තම් මේ මෙනෙහි කරන්න අරමුණ නොපෙනී කියලා සියුම් වෙනකොට හිතන සතිය නැහැ කියලා. සමාධිය නැහැ කියලා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හිතෙන දෙමලේ කියන්න පුළුවන් නම් අහගෙන ඉන්නකොට කියතකි නෑ නෑ එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඒ භාවනාව හරියන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවේ විහිදිය නොකරට සමාධිය එනවා. ඒක වෙන්නේ ක්‍රමයෙන්. සුතමේ ඥානෙ තියෙන කෙනා එතන කපාන යන්න පුළුවන්. හැබැයි යම් මේකින් ආයසරකට ගොඩ ගන්න උනොත් ආයතර ඉසල කියන්නේ සංස ගන්න බෑ අර පාඩම ආයෙ පුළ ඉඳලා යන්න ඕන. මේක දෙසරේ තුන්සරේ හතරවෙනි පස්සරේ කරගෙන කරගෙන යනකොට සුතමේ ඥානයත් එක්ක එයා තේරුම් ගන්නවා ආරම්භක වෙලාවට මොහොත මෙහෙමනම් මෙන්න මෙහෙමයි ඔරුව දියත් කරන්න ඕනේ කියන කාරණාව තේරුම් ගන්නවා. ඔන්න ඒක හුඟක් පදන්න මුත්තට තමයි ඔය වෙරළේ මුත්තා කියලා සලකන්නේ. අයියා කියලාත් කියනවා. ඒ මනුස්සයා දන්නවා මේ වෙලාවට උරුවට දැම්මත් හොඳයි. ඌට මාළු පංගුවක් දෙන්න ඕන. ඌ කවදාවත් මූල් යන්නෙත් නැහැ. ඌ සාත්‍රේ දන්නවා. ඒ වගේ මේ උපදින සමාධිය තේරුම් තේරුම් ගන්න බැරිකම නිසා හුඟ දෙනෙක් සමාධිය ඇති වෙලා පහුවෙන්ද ඇති නොවුනට පස්සේ තද චිත්ත පීඩාවකට යනවා අනේ බලන්නකෝ මන්ට ඊයේ මෙච්චර හිතා ගන්න බැරි තැනකට ගියා අද ඒක නැත්තේ මොකද කියලා මේක කවුරු හරි හිතනවද මේ ඇතිවිච්ච සමාධිය නැවත ඇති නොවීම නිසා සිය දිවිනව නසා ගන්න ඉඩ තියෙනවා කියන එක suicidal. ඇතිවෙච්ච ඒ සමාධිය නැවත අවශ්‍ය වෙලාවට නොලැබුණොත් ඒක සීදීනස. බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ දෙනමක් කපාගත්ත බෙල්ල. දෙනමක් බෙල්ල කපාගත්තා. ඒ සාරිපුත්‍ර සංසය අන්තිම වෙනකම්ම ගිහිල්ලා කිව්වා මේ වැඩේ කරන්න එපා. නෑ නෑ මම මේ මරණ මොහොතේ උදව්වක් වෙයි කියලා මෙහෙම සමාධිය වැඩිවේ දැන් මට මේකත් නෑ ලෙඩත් ඇවිල්ලා දැන් මට හොඳටම චිත්ත පීඩාව තියෙන්නේ දලිපිය තමයි මං ගන්න කියලා එයා කියනවා කෙලින්ම කියනවා සාරිපුත්‍ර සංසි ගිය ගමන්ම කපා ගන්න. අවශ්‍ය වෙලාවට සමාධිය නැහැ කියලා. පුත්‍රයන්ස වැඩ ඉන්න කාලෙම අස්සජී කියලා ස්වාංශ නමක් හිටියේ. යාට ධ්‍යාන හතර තිබුණා. ඒ නිසා යාට ලෙඩක් දුවක් ආපු ගමන් එයා කරන්නේ අදාළ ධ්‍යානෙට හිත දාලා ඒක නිකන් හරියට ඇනස්තීසි එකක් ගත්තා වගේ අර වේදනා ප්‍රමාණය පන්න ගන්නවා. මෙයා මේක කොච්චර විශ්වාස කරාද කියනවනම් මෙයා හිතුවා මේකමයි බුද්ධියට සින්න වෙලා තියෙන්නේ. ඕන වෙලාවක මට මේක ගන්න පුළුවන් මේ කියලා. හිටියේ ආගමික ජීවිතයක් පැවිද්දෙක්. නමුත් මරණාසන්න වෙන වෙලාවේ මෙයාට බරපතල ලෙඩක් ආවා. හිමීට හිමීට හිමීට සමාධිය නැතු ගියා. ධ්‍යාන නැතු ගියා. දැන් එයා දන්නවා ඉස්සරහට එන වික්ෂිප්ත මනසක්. විශේෂයෙන්ම තිබිච්ච සමාධිය නැති වෙච්ච නිසා මැරෙන්න වෙන්නේ වික්ෂිප්ත සමාධියකින්. වික්ෂිප්ත හිතකින්. ඒක නිසා බුදුජානනාථට පණිඩයක් ඇරියා. අනේ කරුණාකල සර්වචන්නාංශයට මට අනුකම්පා කරන්න කියන්නේ මම එන්නෙන් අසරණ වෙනවයි කියන්නේ. හැබැයි හුඟ එහෙම සඳහන් වෙච්ච හැම වෙලාවෙම ਸਰවඥාන්සේ වැඩලා නැහැ. මොකද ਸਰවඥාන්සේ වඩින. වැඩලා යනකොට මේ ආමඳුරු ඇඳේ දපලා මේ මරණසන්න වෙලාව බුදුහාමරෝ දැකලා නැගිටලා වඳින්න හදනවා. බුදුන් කියන නෑ වඳින්න කරතර වෙන්න එපා විවේක ගන්නදී කියලා. ඊළ ළඟට ගිහලා මොකද කාශ්‍යප අස්සජි මොකද අස්සජි අනේ ස්වාමීන් වහන්සේ කොයි එකටත් පිහිට වෙන්න කියලා මට බුදුම සමාධියක් තිබුණා ඕනේ ලෙඩක් දුකක් ආපුවම නැති වෙනවා මම විශේෂයෙන්ම හිතුවා මේ මරණ මොහොතදී මට උදව් කරයි කියලා මේ මරණයට කිට් වෙන්න කිට් වෙන්න මගේ සමාධිය නැති වෙලා ගිහිලා මගේ හිත පුදුම විපිලිසරකමක් තියෙන්නේ අර තිබිච්ච එක නැතිවීම නිසා ඒක නිසා මට ඔබ වහන්සේ වෙන සරණක් නැහැ ස්වාමීන් වහන්සේ තව සල්ප වෙලාවක මම මැරෙනවා මැරෙන්න වෙන්නේ ඒකාන්තයෙන්ම අර තිබිච්ච සමාධිය නැතිවීමේ වික්ෂිප්ත භාවයෙන් ඒ නිසා හොඳ තැනක උපදින්නේ නැහැ කියන්නේ ඒතර බුදුරජාණන් අහනවා අසජිමේ අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණය වගේ උඹත් හිතනද මේ සමාධියමයි මේ සාසනේ අහර පද්ධතිය කියලා. මේ සීල කැඩලාද? නෑ සාංශ මේ මොන වුණා සීල. එහෙනම් මිනිස්සු මොකටද කලබල වෙන්නේ? සීලේ තියෙන ඕනම කෙනෙකුට සමාධියට යන්න පුළුවන්. නමුත් සමාධියම හරපද්ධතිය කරන ඉන්නේ කෙනාට ඒ සමාධිය කැඩීමම සීදීන සාගන්න මට්ටමට දුකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සමාධියේ ප්‍රමාණය දන්නේ නැතුව භාවනාව කියන්නේ සමාධිය. ආධ්‍යාත්මය කියන්නේ සමාධිය. බුද්ධ ආගම කියන්නේ සමාධිය කියන එක ලංකා ඉතිහාසයේ අවුරුදු 100 1500කට වැඩිය වරද්දලා ගිහිල්ලා තියෙනවා. බුද්ධ ආගම කියන්නේ සමාධිය, භාවනාව කියන්නේ සමාධිය, ඉඳගෙන කරන එක විතරයි බුද්ධ ආගම. මේක තමයි කරන්න ඕනේ කියලා. දැන් මකන්න අමාරුයි සිංහලයාගේ මනසේ. මේ සමාධිය වීරියත් එක්ක සමබර විය යුතු එකක්. මේ ආයුධ මල්ලේ තියෙන ආයුධයක් මිස නිවන කියන්නේ සමාධිය නෙවෙයි. ඒක නිසා උපදීන උපදීන ධර්ම අතර ඒ එනකොට එනකොට තත්ත දාචානන් ධම්මාන අනතිවත්තනට්ඨේන කියන විදිහට අරක මේක ඉක්මොල යන්න දෙන්නතුව සමබර කරනවා කියන එක කාගෙන්වත් ණයට ගන්න බෑ. ඒ නිසා මේ ළඟදී ඊමේල් එක මට එක්කෙනෙක් දීලා තියෙනවා. මේ අපේ ජීවිත විභාගයෙන් අපි පරදින්නේ කොපි කරන ඉඳයි. එක එකනා කරන දේවල් කරන්න හදනනේ කොපි කරපුවම අහුවෙච්චාම විභාගෙන් පැරදී. කොපි කරන්න එපා. ඔය කවුරුත් කියන දේක් Tamanට අදාළ නැහැ. කරබැලීමේ ආස්තාව ගන්න නම් පුළුවන් තරම් ඉක්මනට මේක පටන් ගන්න ලක්ෂ වාරයක් කරන්න. කරනකොට කරනකොට තියෙනවා මේ භාවනාදී වෙලාවක මේ වගේ හිත ඇවිසින ගතියක් එනවා. වර එක හිතුවට වැඩි ඉක්මනට සමාධිගත වෙනවා. මේ දෙකම දැකලා මේ දෙක තුලනේ කිරීමේ ශක්තිය හරිම අමාරුයි. ඒකට විශේෂයෙන්ම අවශ්‍ය කරන්නේ මුලදී අපි ඊයේ කතා කරපු විදිහට දැඩි ශක්තියක් යදවලා අපි මේ ගමන ගියත් කරගත්තට පස්සේ තදුපග විරිය වාහනට එන කියලා ඊට ගැළපෙන වීර්ය අඩු වැඩි කිරීමේ ප්‍රමාණය දන්නේ නැත්නම් ඒ වීර්යම සමාජයට අරියාදුට එනවා නිසා සමාධිය යාදීගෙන එනකොට මෝදු වේගන එනකොට ඒ වීරිය අඩු කිරීමේ ගතිය ප්‍රයෝජනේ සලකලා මේවා කරන කෙනා මිස කලින් හිතාගෙන ගිය කෙනා දිගට මහබල් ගාන මිනිහෙක් වාගේ වෙහෙසටපත් වෙනවා. මොහොතින් ලැබෙන ලාභේ බාර ගන්නෑ. යා දල රළ මොදෙක් වගේම මෙතනකම් හබල් ගන්න යනවා. ඒක කරන්න බෑ. මොහොත රැළ ගිවෙන්න ගෙවෙන්න. මැදට යන්න යන්න අඩු අඩුවෙන් අඩු අඩුවෙන් වීථිය යොදනවා කියන එකට ඒ බුදුම පඬිස්සවාංශය දීපු ආදර්ශය අපි ඊයේ ගත්ත කතාවෙන් කිව්වොත් මේ ආරම්භ ධාතු වීර්ය, නික්ඛම ධාතු වීර්ය, පරක්ඛම ධාතු වීර්ය කියන එකේ ආරම්භ ධාතු වීර්ය ගොඩක් අවශ්‍යයි. අපිට මේ වගේ තැනකට එන්න, වැඩක් පටන් ගන්න, ඒක ලෙවල ටිකක් කළා ඉඳගෙන ඉන්න, සද්ද ඇහිද්දි වේදනාව විඳිද්දි මේ කාගෙන ඉන්න පුදුමාකාර වීර්යයක් ඕන. ඊට පස්සේ ඒක පුරුදු වුණාට පස්සේ <clears throat> පාර දන්නේ නැති පාරක් යනකොට හැම කෙනාගේම අහා ගියාට නිතුන් සරයක් පරිදිලා ගියාට පස්සේ දැන් දන්නවනේ මේ හන්දියෙන් හැරෙන්න ඕනේ නැහැ කියලා. ඉතින් එතකොට යාට අර ගමන වේග වැඩි වෙනවනේ. ඊට පස්සේ කිසි කෙනෙක්ගෙන් අහන්න තෝ කෙලිම යන්න පුළුවන්. අනිත් වගේ নিকම ධාතුර ගියාට පස්සේ අර තරම් වීර්ය අවශ්‍ය කරන්නේ නැහැ. ඊට පස්සේ අන්තිම දවසේ යනකොට ගිහිල්ලා ගිහිල්ලා පුරුදු වෙලා ඒක නිකන් ඩ්‍රයිවර් නැතුව වාහනේ තිබ්බත් යනවා වගේ පේනවා. ඩ්‍රයිවර් ඕනේ නැහැ එදාට. මොකද වාහනේ දන්නව පාර. මේකට දෙන නිදර්ශනය තමයි මේ රොකට් එකක් හඳට අරින කතාව. රොකට් එකක් මේ පොළවෙන් අඩි 76ක් උස්සනද මුළු ගමනම පත් වෙන තෙල් වලින් 80ක් පුච්චනවා. මේ අඩි 6 ගුරුත්වාකර්ෂණය කපාගෙන කෙලින් උඩට යන. ඒක ඒකේ යන්නේ හරියටම අංශක 90ට උඩට යන. මොකද ටොං ගානක් බරයි. සැටර්න් රොකට් තුනක් පත් වෙන්න ඕනේ. එකක් පත්තු වෙනකොට ඒකම ඊගායක පත්තු කරන ආරක හලනවා. දෙවෙනි එක පත්තු වෙනවා ඒක හලනවා. තුන්වෙනි වද උඩට ගිහිල්ලා බලනකොට ඉතුරු වෙන්නේ මේ බැඩ්මින්ටන් රැක මේ ෂටල් කොක්කයක් වගේ පුංචි කැලක් විතර උඩට යන. අර ප්‍රධාන තුනම මේ 76ට ඉවර වෙනවා. ඊට පස්සේ එතන ඉඳලා කක්ෂගත වුණාට පස්සේ නැවත හඳට යන්නේ කවදද කොතනදද කියලා බලනකන් පුංචි ශක්තියක් අවශ්‍යයි. ඒ කාලය තුල පාලක මැදිරිය පාලනය කරන යන්ත්‍රේ මේ ෂටල් එක. ඒකල කියන දැන් ඕගොල්ලෝ ඉන්නේ අපේ වෙලාවෙන් සෙනසුරාදා දවසේ මේ වෙලාවේ. නමුත් එයාට පැයකට සැරයක් දවල් වෙනවා රැ වෙනවා. මොකද පැයකට හැතපොන් 6ක වේගෙන් ඇවිදිනවා 26000ක් හැතැම්ම ගාන පැයට හිතමු 24000ක මේකෙන් යනවා යා. එනිසා පැයකට එලි වෙනවා රැය වෙනවා. ඉතින් දැන් අරුණ හොයන්න ගියොත් අධ්‍යාහනය හොයන්න ගියොත් මොනවත් හොයන්න බෑ. පාලන යන්ත්‍රය මේක කරගෙන ඉඳලා සම්බන්ධ කරලා ඒගොල්ලෝ හුරු කරනවා. කක්ෂගත වෙලා ගංගනගාමී හුරු කරලා මම කියනවා මෙන්න මෙතනදී රොකට් එක පත්තු කරුවොත් ওই කක්ෂේ කඩලා යනවා හඳ දිහාට යනවා. මෙතනදී රොකට් එක පත්තු කරලා කක්ෂගතෙන් කඩලා ගියොත් අඟහරු ලෝකයට යනවා. ඒ නිසා හරියට බලලා ඒ හඳ එල්ලෙන වෙලාවක තව පොඩි රොකට් එකක් පත්තු කරන්න ගියා. හැබැයි ඊට එහයින් පාලක මැදිරියත් පාලනයක් නැහැ. ඒක නිසා ඒ කක්ෂගත වෙලා සෑහෙන වෙලාවක් අංගන ගාමින් පාලක මැදිරියේ පාලනය යටතේ මේ තමන් වටේ තමන් කරකැවෙමින් පොළොව වටේ දවසේට එකක් නෙමෙයි දවසට 24 සැරයක් විතර පොළොව වටේ ගමන් කරමින් ඉඳලා ඉඳලා පාලන ශක්තිය ගත්තට පස්සේ හරියට අර හඳ තියෙන දිහාවට හරවලා රොකට් එක පත්තු වලට පස්සේ හඳට යන කම්ම කිසිම ඉන්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හැප්පෙන්න දෙයක් නැහැ. කැටිපොල්ලයක් ඇදලා තෑරියා වගේ. ඉතින් එතකොට මේ යන ගමනේ පූර්ණ අවධියක් තියෙනවා. මොකද දැන් පාලන මැදින් අපාලනයක් නැහැ. හැබැයි කරන දෙයක් නැහැ. මෙතෙන්ද චිත්ත irdi මේ ඉස්සල්ලාම අපි කතා කරපු කුසල ඡන්ද නැත්නම් ඡන්දීස් පාදෝ හොඳටම බලපානවා මෙතෙන්ට එනකම් මෙහෙවන්න ඕනේ. ඊට පස්සේ ඕටෝ පයිලට් එකෙන් දාන්න ඕනේ. ඕටපයිලෙන් දාලා මේක හසුරවන්න පටන් අරගත්තොත් හරෝප දිහාව මරුණොත් අය හදනවා කියන එක බොහොම අමාරු වැඩක්. ඒ වගේම වීරිය කියන එක දැන් වීරියක් තියෙනවා ප්‍රඥාවටයි බර ඉන්ධන දහනේ අඩුයි. ඊට පස්සේ හඳට කිට්ටු වෙන එක යන්නේක වේගය අඩු කරන්නයි ඕන වෙන පැරචුට් දාලා. නැත්තම් හඳට ඇදලා ගන්නවා. නිසා ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ වීරිය නෙවෙයි යොදන්නේ මේ තිරින්ග තද කරනවා වගේ වැඩක්. ඉතින් මේ ගමනේ ආපහු එන්න ගියත් බොහොම සුළු වීර්යය අවශ්‍ය කරලා තියෙන මොකද කපාගෙන ඉන්න කෙලස් මේ වාතේ නැති නිසා ආයේ ඕනේ නම් ඕනේ වෙන්නේ මේ පොළොවට ඇතුල් වෙන තැන තමයි. ඉතින් මේ වාගේ විශාල ශක්තියක් යොදලා අපි කවදා හෝ ජීවිතයේ යම් වෙලාවක මේ ඒකෝදි භාවය ලැබුවට පස්සේ ඒකාග්‍රභාවයක් අත්දැකලා පස්සේ ආස වෙනවයි කියන එක අහන්න දෙයක් නැහැ. ඒක හැටි. මොකද මේ කාම ලෝකයේ ආමිෂ සැපයේම අසුචේ වෙච්ච අසුචි පණුව වගේ නර පණුව කකා ඉඳලා ඉඳලා මේ කාමයෙන් තොරව ආමිෂයෙන් තොරව සැපක් ලැබුණාට පස්සේ එමන්සේකට ඇබ්බැහි වෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. නමුත් ඇබ්බැහිය කියන එක මේකේ දෝෂයක් බව දන්නවනම් මේක වීරියත් එක්ක සමබර කරන්න ඕනේ. ඒ නිසා මේ චිත්ත irdipaade නැත්නම් මේ සමාධිය කියන සමත සමාධිය කියන මේ ගුණය ප්‍රයෝජනෙට සලකලා පාවිච්චි කරන මිසක්කා ඒකට නතු වුණොත් නොලැබිච්ච නොලැබීමේ කනගාටු ලැබෙනවා. හිත නැති වුණොත් පටන් ගන්නකොටම නැති වුණොත් කාමයට වැටෙනවා. ඒ නිසා මේ දෙක අතර මේක පවත්නවා කියන එක අමාරුකම පෙන්වන්න බුදුරජාන් වහන්සේ එක තැනක කියනවා එක්කෙනෙක් හැබැයි ප්‍රශ්නෙත් ඇහුවා. මේ ගමනදී කොතෙන්දද ස්වාමීන් වහන්සේ ගී ගිය අතරින්න ඕනේ කියලා. ඒක මම හිතන බොහොම මේ රසවත් ප්‍රශ්නයක් කියලා. මොකද මේ කට්ටියෙන් බේරෙන්නත් එපා දැන් ඉන්න හරියක් ඉන්නේ ගියෝ. මම විතරයි එකෙක් හරි පැවිද්දෙකුට ඉන්නේ. ඒ නිසා වර්ධගත්තොත් එමු කුටි ගන්නත් වෙනවා. ඒ නිසා මේ කට්ටිය බේරෙන විදිහට මම මෙහෙම කියනවා. ඒ ආනන්ද සප්පයි සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කාමයේ ඉන්නකොට එයාටම තේරුනොත් කාමයේ ඉඳලා හරියන්නේ නැහැ ඒක තිරසං වැඩක් වගේ. ඒ නිසා කාමයෙන් අයින් වෙන්න ඕනේ කියලා කාමෙන් අයින් වීමේ කටයුත්තට සම්පූර්ණ ගිහි ගියත් අරින්න ඕනේ නෑ. මේ අත් වගේ සුමානයකට දෙකකට පැත්තකට වෙලා කැම්ප් එකට ගිහිලා ස්කවුටින් කරනවා වගේ తాවකාලිකව කරන්න පුළුවන්. తాවකාලික කරලා හිතිය දන්න ඕනේ සමාධිය සඳහා. නැත්තම් සමත භාවනාව සඳහා. එතකොට යාට තේරෙනවා gedare ඉන්නකොට නම් හරිම අමාරුවක් තිබුණා. කොහොමද ඇයි මේ ගේන් අතෑරෙන්නේ කියලා. දැන් ඇවිල්ලා භාවනා කරන්න ගියාම අලිමන්දුවට හරක් කියලා පුදුමාකාර කාමච්ඡන්දයක් එන්න පටන් ගන්නවා. පුදුමාකාර ද්වේෂයක් එන වඩා ගන්නවා. පුදුමාකාර බුදියන්න බුදු වෙන්න ආර මොකද බුදියන එක තමයි කරන්නේ. නිින්ද යනවා හෝ ගාන. මේ සක්මන් කරනකොට නිින්ද යනවා. gedirin දැන් කාට හරි තියෙනවනම් ඉන්සොම්නියා නිින්දයන් නැති රෝගේ එක්ක සිංහල චිත්‍රපටියක් පෙන්නන්නට නැත්තම් භාවනා කරන්න. කියන්නේ දෙකටම ටක් ගාලා නින්ද යනවා. ඒ නොවරදින බේත්තෝවා. භාවනා මධ්‍යස්ථාන කියලා බලන්න ඔළුව සාක්කුවේ දාගෙන බුදින කට්ටිය ඕනේ තරම් ඉන්නවා. ඒ මොකද අර නිතර ගොජ දාන රාගෙ ද්වේෂෙ නැති වුණාට පස්සේ නිදිමතයි ඉන්නේ. ගෙදර ඉන්නකොට මේක නැහැ. කැරම් ගහනකොට ක්‍රිකට් බලනකොට මොනම ප්‍රශ්නයක්වත් නැහැ. රැයක් වුණත් ඉන්න පුළුවන්. මේ කවදාකවත් ගෙදර ඉඳලා අත්දකින්න පුළුවන් දේවල් නෙමෙයි. අපි මේකට hina වුණාට කවුද අහුනේ නැත්තේ? කවුද අහු නොවෙන්නේ? ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච කරපු පව් ගැන කවදාටත් වැඩිය ගෙදර ඉන්නවට වැඩිය මෙහාපුවාම ඔද්දල් වෙන්න ගන්නවා. කරන්න තියෙන සැලසුම් ගැන පුදුම જાති එන්න පටන් ගන්නවා. ගෙදර ඉඳද්දි ඔය කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ විචිකිච්ඡාව පහළනවා. යකෝ දැන් මේ මේ විදිහට දැන් ගේ ගත ඇරලා ඇවිල්ලා මේ භාවනා කරනකොට මෙහෙම මල අච්චාරුවක් වෙයිලා. අපි දන්නේ එහෙනම් මේ තන හරි නැතුව ඇති. මේ ගුරුවරයා හඳ නැතුව ඇති. මේ කමටහන හොඳ නැතුව ඇති යන්න ඕනේ අප වෙන දැනකට කියලා මෙතන යන්න මෙතෙන් ගලවන්න පුදුමාකාර සැක පහළ වෙනවා. මේක ගිහිගේ කාම ලෝකේ ඉන්නකොට අධික ප්‍රශ්න තියෙනකොට වගකීම් වල නැහැ. මෙතෙන් ගියාට පස්සේ කාට හරි ඉස්මොලේ තියනවනම් මට මේ gedare ඉන්නවටත් වඩා පරියන්කයට ගියාට පස්සේ කාමච්ඡන්දේ වැඩි. ව්‍යාපාදේ වැඩි. නිදිමත සැකගතිය අතීත නැති වැඩි කියලා කියන තරම් අපිට පෞරුෂත්වයක් නැහැ. අපි හිතනවා ඒක වසන් ගන්න ඕනේ කියලා. කිසි කෙනෙක් කියන්නේ ඒක ලේසි වැඩක් නෙවෙයි. කිව්වොත් කියන්න පුළුවන් ඒක කාගෙත් හැටි. මාළුව ගොඩ දැම්මට පස්සේ වතුර ඉන්න වගේ නෑනේ. ගෑනවනේ. ඒක ඉතින් මාළුවගේ දෝෂයක්වත් ගොඩ බිමේ දෝෂයක් නෙවෙයි හැටි. කැලේ ඉන්න වල්මී හරකා කැලින් එළියට ගත්ත ගමන් කුළු වෙනවනේ. ඒක ඇහැටි කියන්නේ නෑනේ. ඒ මොකද මම සදාචාරවාදී මම සාන්ත දාන්ත තීන්ත කූඩෝ වගේ තමයි භාවනා කතා කරනකොට කතා කරන්නේ. එහෙම නෑ මේක කවදා හරි තේරුම් ගන්න මාළුවකට දැම්ම වගේ තමයි ගිය මිනිහට ගත්තට පස්සේ. කුළුමිහරක ඒකට බැඳේ. මේක දැක්කට පස්සේ සරුවචනසේ සඳහන් කරනවා "එවනම් මං කියන්නද වැඩිද?" දැන් කාමයේ වෙනකොට ඕකට කියන්නේ කාම සංඥාව කියලා. මේ නිවර්ණ පහට කියන්නේ කාම සංඥාව කියලා. ඔය කාමයට වෙඩි ටිකක්ම හරි කාම සංඥාව. එකතු කරනකොට නම් රැස් කරනකොට නම් කාමී දෝෂයක් දැනෙන්නේ නැහැ. අයින් වෙන්න ගිය දවස් තමයි එල්ලවෙලව පාර දෙනවා. ඒ පාර දෙන්නේ කාමයෙන් නෙවෙයි කාම සංඥාවෙන්. ඒකට උපකරණ දන්නෙත් නෑ අපි යුද්ධ ප්‍රකාශ කරන දන්නෙත් නෑ ප්‍රශ්න විසඳලත් නෑ. ඒකට ඉතින් අපිට ශාස්ත්‍රුන් වහන්සේ නමක් කල්යාණ මිත්‍රෙක් අහුවට පස්සේ කියන මේක උඹේ දෝෂයක් නෙමෙයි කැහැටි. මේකට එකක් කරන්න. මොකද්ද රූප කර්මස්ථානයේ හිත දාපන්. රූප කර්මන්තය හිත දාන්න දාන්න දාන්න වැඩි වෙන්න වෙන්න වෙන්න ඉබේම නීවරණ අයින් වෙනවා. මම අර ඊයේ කිව්වා වගේ දර කොටයක් පල්නකොට යන්තම් කුඤ්ඤ බසගෙන උදර කකුල් දෙක දිගහැරලා දෙකක් නෙලනකොට කුරුගදි පාර කුඤ්ඤ බහින්න බහින්න ලී කොටේ ආම්බරවගෙන ආගිරි ගාගෙන පල්ලා යනවා. ඒ වගේ කුඤ්ඤේ තියලා කුඤ්ඤයට ගහන වෙනට අතින් ඇදලා කොල්ලේ පලන්න බෑ. කුඤ්ඤ බසන්න ඕනේ. දැන් බැස්සුවාට පස්සේ ආට තේරෙනවා රූප කර්මස්ථානයක වටිනාකම. දැන් භාවනා විශේෂම ආනාපානේ දල රළ තුනී වෙනකොට දැන් මේ සරණට තිබ්බ රූප කර්මස්ථානේ නැත්නම් කාම සංඥාව දුරු කිරීම සඳහා ඉදිරිපත් කරන ලද රූප කර්මස්ථානේ දැන් ගෙවෙනකොට දැන් යෝගාවචරයට එලවත් නැහැ මෙලවත් නැතුව යන. දැන් රූප කර්මස්ථානේ බැඳිලා නේ කරගෙන ගියේ. දැන් මේක ගෙවිගෙන යනකොට එක්ක හිතන සතිය නෑ. එහෙම නැත්නම් සීලෙ නෑ. එහෙම නැත්නම් ශ්‍රද්ධාව නෑ. එහෙම නැත්නම් මට ආනපන ගැලපෙන්නේ නෑ. කියලා අර කර්මස්ථානීය සතිය ශ්‍රද්ධාව අභියෝගයට ලක් කරන මිසක් භාවනා කරනකොට මේ රූප කර්මස්ථානේ ගෙවෙන එකක් අනිත්‍ය දෙයක් මේක හැටි මෙහෙමයි කියලා දන්න කෙනාට මේ රූප කර්මස්ථානේ ගෙවෙනවා බලන්න පෞරුෂත්වයක් එනවා. ඇවිල්ලා රූප කර්මස්ථානේ ගෙවෙන දිහා බලා ඉන්නකොට එයාට තියෙනක ගෙවිලා යන්න යන්න භාවනාවේ හීනයක් වඩටපත් වෙනවා. විවිධාකාර රූප පේන්න පටන් ගන්නවා. විවිධාකාර බර හැල්ලු ගති දැනෙන්න පටන් ගන්නවා. පා වෙනවා, කම්පන, චංචල. ඉතින් දැන් මෙයා දන්නේ මේක භූත දෝෂයක්ද? හුනියමක්ද? පිස්සුද? හිතාගලගත් එකක්ද? යථාර්ථයද හොයන්න බෑ. කාමයේ වෙනුවට කාම සංඥා වෙනවා. ඒකට රූපේ දැම්මට පස්සේ රූපේ වෙනුවට රූප සංඥා වෙනවා. අපි කවදාකවත් අවදියෙන් මේක දැකලා නැහැ. අපි දැකලා තියෙන හීනේදී. ඒතකොට යෝගාචර බයක් එනවා. මට දැන් මේ පිස්සු ඇදීගෙන එනවාද? ඒ මොකද ඇද්ද ගැල්ල බලනකොට නෑ ඇද්ද වහපු ගමන් මේක එනවා. මෙන්න මේ කවදා හරි දැනගත්තොත් රූපේ ගෙවෙන්නේ රූපේ කෙලින්ම ගෙවෙන්නේ නෑ රූප සංඥාව ඉතුරු කරලා. ඒක මායාකාරී. ඒක ෂටයි. ඒක මායාවී. ඒක චපලයි. වංචනිකයි. ඒ නිසා මේ රූප කර්මස්ථානයේ ගෙවෙනකොට තමයි යෝගාවචරගේ පෞරුෂත්වය මැනෙන්නේ. ඒක දිහාට කුසල ඡන්ද irdipaade ඡන්ද irdipaade නොසලී වීර්ය කරන්න හොඳ නැහැ වෙලාවේ. නමුත් වීරියවන්තයෙක් වාගේ නැත්නම් වීරවරයෙක් වාගේ මේක හොඳට මේක දිගේ යන්න ගත්තොත් කවදාරි හිතනද මේ පේන හොල්මන් ටික හිතට දැනෙන මේ රූප සංඥා ටික විනිවිදින්න පුළුවන් උනායි කියලා. අන්න එතකොට තමයි ගිහිගේ අතරින් කියන්නේ. එතකොට ඉතින් අරඤ්‍යගතෝ වා රුක්කමුණ. ඒ එතකොට විභාග දෙකක් පාස්. කාම වෙනුවට ඉන කාම සංඥාවත් ගෙවම් කරලා තියෙන්නේ. ඒක නැති කරන්න ගත්ත රූප වෙනුවට රූප සංඥා ඒකත් ගෙවම් කරලා තියෙන්නේ. දැන් මෙයාට තේරෙනවා අම්මා අප්පා නැති වුණත් වස්තු භෝග නැති වුණත් මොනවා වුණත් මට දැන් මේ දේ කරන්න පුළුවන්. මොකද ඒ වගේ හොල්මන් එක දැකලා තියෙන්නේ. එහෙම නැතුව මේ හුඟ දෙනෙක් ඉන්න හිදියට ඔය ඉස තට්ටේ බෑවට පණු සිවුරක් දැම්මට ගිහිල් ඉවරලා කරන වැඩේදී වෙන්න තියෙන්නේ කඳනම් රහත් මේ මේ පැවිදි කරන්න පුළුවන් හිත පැවිදි වෙන්නේ නැහැ. කදාවත් නැහැ. ඒක නිසා ගිහිව ඉඳගෙන මේක අරසා මේක දැනගෙන ඒකට පැවිදි නොවුණත් ප්‍රශ්නයක් නැහැ. පැවිදි වෙන එක හරි ලාභයි. ඇයි මෙච්චර මේ කෙලින් පාරක් තියන්නේ කියලා. ඒ නිසා මට කිව්වේ විශ්වවිද්‍යාලේ ඉන්නකොට මට තිබුණා පුදුම ආසාවක් කෙලින්ම රහත් වෙන්න කෙලින්ම ගී ගියත. ඊට ධම්මික හඳුකා උඹ අද්ද පැවිදුනොත් හෙට සිවුරවන්න. උඹේ වැඩේ වන් දන්නවනේ. ඔබ කවදා හරි භාවනා කරපන් භාවනා කළත් එකයි නැත සමා වෙන්න. පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන තැනට යනකම් ගිහිව භාවනා කරොත් මම ඔබට රෙකමන්ඩ් කරනවා පැවිදි වෙන්න කියලා. මම හිතාගත්තා මේක මේ උනන්දු කිරීමක් නෙවෙයි මේ මන්දෝත්සාහය කිරීමක් කියලා. මම කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ අන්තිමේ කරන්නේ මන්ද නෑ නෑ ওই පැනලා ගිය පමණින් පැවිද්ද විහිටන්නේ පැවිද්ද විහිටන්න භාවනා පිළිබඳ සෑහෙන පරිචයක් අවශ්‍යයි. ඊට පස්සේ මම මේ ළඟදී ගිහිල්ලා හාමුදුරන්ට වැඳලා කිව්වා ඔබ වහන්සේ මට පැවිදි වෙන්න කෑ ගහන වෙලාවේදී වං යංගාර්ථයෙන් තුනක් කිව්වා. මගේ ජීවිතේ ඒක හොඳටම ඇටුවම් බැස්සා. එක කෙල්ල දිහා බැලුවට කමන්නේ බඳින්න එපයි කිව්වා. දෙක පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන තැනට යනකම් භාවනා කරන්න කිව්වා. තුන කාටවත් මේක දැනෙන්න අරින්න එපා කිව්වා. මම අවුරුදු 10ක් කරලා තියෙනවා. බොහොම ලස්සනට කෙල්ලෝ දිහා බලනවා. හ්ම් ඇයුවා නෑ. පැවිදි වෙනත් එකයි නැතත් එකයි කියනකම් භාවනා කරනවා. පැවිදිෙන්න ඕන බවක් කිව්වම කෙනෙක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් කවුරක්වත් දන්නේ කිසිම කෙනෙක් දන්නේ මම භාවනා කරන බව. ඔයගොල්ලෝ ගෙදර ගිය ගමම්ම තියෙන්නේ අං ආවා වගේ පැහෙන්න හදන්න පටන් ගන්නවා. කට්ටිය ගෑ ගහන්න එපා මම භාවනා කරලා ඉන්නේ. රැහැට තෙල් දාලා කෑම උයන්න එපා. මට බඩගිනි එනවා. මටත් කන්න හිතෙනවා. ඕගොල්ලෝ හොඳ කෑම කන්න එපා රැහැට. ඉතින් ඕගොල්ලෝ මේ ගෙදර කට්ටිය බහන කරන්න හදනවා මිසක්කා. ඕගොල්ලෝ දන්නේ නැහනේ පරිසරයට හැඩ ගැහෙන හැටි. ඒක නිසා ඒ තැනට එනකන් මේ සිව්පසයට පිහිටන හැටි, සමාජ ධර්ම ඇති කරන හැටි, ඇතිවිචි ධර්මයේ සමාධිය රැක ගන්න දැතිගෙන පැවිද්දෙන් ඒක බලාපොරොත්තු වෙනවා නම් ඒක බොරු මායාවක්. මම මේ පැවිදි වෙන්න මම දොස්සහයි කරනව නෙමෙයි. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අපි පැවිද්ද උපවිද්ද පිළිබඳව නැත්නම් පැවිදි වීම පිළිබඳව අරණ්‍යගත වීම රුක්ක මූලගත වීම බුදුරජාණන්සේ ආනන්ද සප්පයි සූත්‍රයේ සඳහන් කරන්නේ රූප සංඥාවත් ගෙවන් කිරීම තරම් ඉතාමත්ම සූක්ෂම මට්ටම දැනුම තියෙන කෙනාට එයා ඊට පස්සේ හට ගියයි කියලා කවුරුත් නලවන නැලවිලි වලට අහු වෙන්නෙත් නැහැ කවුරුත් ගහන පද වලට අහු වෙන්නෙත් නැහැ කාටවත් කුප්පණ්ඩත් බෑ එයා ඊට පස්සේ යනවා එනිසා මේ ගිහිකම ওই කියන තරම් නරක නැහැ. හැබැයි මේ ගිහිව ඉඳගෙන මේ මොකීටද කාලය ගත වෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. මොනවටද මේක යොදන්නේ? මේ යන විදිහට ගියොත් අපිට මේ ගත කරන ජීවිතේ දෙයිද කවදා හරි අනේ දැන් ගිහිල්ලා පොඩ්ඩක් භාවනා කළා වරෙන් කියලා. විශේෂයෙන්ම නෑදෑයෝ ටික දෙයිද කියලා බලන්න. උන් කියන්නේ තව පැයක් ඉඳලා ඵලයන්කෝ. ගිහිල්ලා කලින් වරෙන්කෝ. කවුද දන්නේ මේ අයෝ නෑදෑයෝ ඒ නිසා සමාධිය නැතිකම නෙමෙයි ප්‍රශ්නේ අපි ඒක වීරියත් එක්ක සමබර කරන්න දන්නේ ඇතිවෙච්ච මේ සමාධිය රකින්න දන්නේ කල්යාණ මිත්‍යා හමු නොවුනොත් මොකද වෙන්නේ කියලා හිතන්න සාසනයක් නොතිබුණා නම් අපිට මොකද වෙන්නේ කියලා හිතන්න බුද්ධෝත්පාද කාලයක් නොවේ භාවනා කරන්න නැත්නම් මොකද වෙන්නේ කියලා හිතන්න පුළුවන් වෙයි කියලා හිතනොත් ඒ ටික අපිට හදන්න ඒක හම්බුණාට පස්සේ ඒක ප්‍රයෝජනෙ ගත්තේ නැත්තම් අස්සයා වතුර ළඟට ගෙනිච්චට ඒක බොන්න නැත්තම් මොනවා කියන්නේ? දස්ස භාෂාවෙන් කියන්නේ බීපන් යකෝ කියලා. ඒ නිසා මේ ඉන්න කිසිම කෙනෙකුට සමාජයේ නැති කිසිම දෝෂයක් නැහැ. ඒ මොකද බුදුජානසේ සඳහන් කර තිනවා සමාධි ප්‍රමුඛා. ලෝකේ තියෙන හැම දෙයකටම සමාධිය තියෙනවා. අම්මා මැරිලා ඉසాత බඳගෙන අඬන මිනිහගේ හිතෙත් චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා. ඒක අයින් කරන්න බෑ. ඒක දී ඇති සාධකයක්. නමුත් අපි ඒක අදහන්නේ නැතුව අමමෙච්ච ගැන කෑ ගහනකොට සමාධිය යට යනවා වික්ෂිප්ත භාවය උඩ එනවා. ඒක සමාධිය බර්ත් රයිට් එකක්. උප්පත්තියෙන් හම්බෙච්චම ඒකට ගැළපෙන්න දන්නේ නැත්තම් ඒක ඉතින් නරක දනක ධාතු තැම්පත් කරපුවා ධාතු අන්තරස්ථාන වෙනවා කියලා කතාව මම හිතන්නේ ගිහි බෞද්ධයෝ දන්නවා. ධාතුන් වහන්සේලා තීරණ එකට සුදුසු කරඬුවක තියන්න ඕන. අතන මෙතන දාලා බෑ. ඒ වගේ තමයි මේ ඇතිවිච්ච සමාධියට ගැළපෙන විදිහට තමයි චිත්තසංතානය දේවාසනයක් පූජාසනයක් වඩපත් කරන්න බැන්නම් ඒක අන්තරස්ථානය මං කියන්නේ ස්ථිරවම නෙවෙයි ඒ එනේ එනකොට නැවත නැවතත් මේක පූජාසනයක් ධර්මාසනයක් වඩපත් කළා එනේන සමාධිය රැකගන්න හදන මිනිහට අපි කියනවා තල තුනා කෙනයි කියලා එනිසා නැතිකම නෙවෙයි තියෙන්නේ උත්හාන සම්පදා නැතිව කියලා මම කොහොමඩක්වත් චෝදනා කරන්නේ ආරක්ක සම්පදායේ දුර්ලභමක් තියෙනවා ඒක මේ කෙනෙකු දෝරයක් නෙමෙයි අපි සාමූහික උත්සාහ කරන්න ඕනේ. ලැබෙන ලැබෙන වෙලාවට ඊට තරම් වෙන විදිහේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන් එකට හැඩ ගැහෙනවා නම් දැන් බලන්න මේ අපි පිටරටකට ඇවිල්ලා ඉනවා. <clears throat> මේ වගේ පිරිසක් අපිට හම්බ වෙනවා කියලා කියන්නේ මේ වගේ තැනක් අපිට හම්බ වෙනවයි කියලා කියන්නේ අහම්බයක් පොට්ට ගන්න තරම් නෙමෙයිනේ. මොකද්ද මේකෙන් කියන්නේ? අපි ඒකල යුත්ත කරනවාද නැත්නම් මේ ඔක්කොම ලැබිලා මට නිවන් දක්ව දක්වලා දෙන්නයි කියලා හිතන නැත්නම් මේ හරක් දක්වනවා වගේ නිවන් දක්වන්න පුළුවන් කියලා හිතාන ඉන්නේ කට්ටිය. දක්වන්න පුළුවන් දක්වන්න බෑ. ඒ නිසා මීට වඩා ওই ඉමර්සන් කියන දාර්ශනිකය කියලා තන ඕනම දෙයක් මීට වැඩිය හොඳින් කිරීමේ හැකියාවක් තියෙනවා. අපිට ඉන්න තැනට හොඳටම පේනවා මීට වැඩිය හොඳින් කිරීම. ඒකකරනද අරයා මෑන් ඡන්ද අහන්න යන්න එපා. ඒකට දකින්නකොට කලදුටු කල වලීගම් කියලා නැත්නම් සීගම් සීගම් කියලා වැඩ කරන ගොඩගොයියෙක් වගේ හම්බෙච්චලා යනවනම් ඒකට ගැළපෙන සමාධිය ඒ තබන තමන පීවරට ඉදිරියට යනවා. ඒක නිසා සමාධිය නැහැ කියලා කනකාට වෙන්න එපා. තියෙන සමාධිය ආරසා කිරීමට ගැළපෙන ආචාර සම්පatti, අවතුම් පැවතුම් සම්පatti සහ සිව්පසයට තියෙන සම්බන්ධතාවයේ නිතරම සලකා බලන්න. මේට වැඩිය එතන අපිට සුසර කිරීමක් තියෙනවා. සීපසේ වෙනුවෙන් පුළුවන් තරම් කාර්පිරිමැසු වෙන්න. සමාජ සම්බන්ධතාවලදී අසේවනාචු බාලන. ඊට පස්සේ තමයි පණ්ඩිතානංච සේවනං කියන එක පිසා ගන්න. ඉතල පණ්ඩිතව හම්බුනාට පස්සේ අසේවනාච බාලන කරන්න බෑ. බෝවාලියෝ ඇසි කරන තාක් පණ්ඩිතයාට තමයි ළඟට එන්න විදියක් නැහැ. බාලයන්ගෙන් වෙන්වීම තමන් ක්‍රමානුකූලව කෙරුවේ නැත්නම් අපි පඬිතු හිටිය සම්බන්ධ වෙන නිසා අපි අසේවනාච බාලනම් කරන්න බෑ ඇඟට නොදැනෙන්න කරන්න. අමාරුයි. කණේ වහපු කිනි තුල්ලෝ ආගේ. බාලයාගේ එන එක නැත් එක හරි අමාරුයි කරන්න. නිසා යාට වැඩ කරනකොට නිකන් සාමාන්‍ය වමට සිග්නල් දාලා දකුණට කපන ඒ වගේ සිස්ටම් දෙක තුනක් දාන්න නැතුව කරන්න බෑ. ඒ නිසා කිසි වෙලාවක අඬන්න එපා සමාධිය නෑ නැත්තම් මේ 이르දිපාදේ නෑයි කියලා තියෙන දෝෂෙ මේකයි. ලැබිච්ච දෙයට තරම් වෙන විදිහේ ඇවතුම් පැවතුම් සහ සිව්පසේ පිළිබඳ අපේ අඩුපාඩුකම් තියෙන මේ මිනි මාරාන්තික අඩුපාඩු හෝ දඬුවම් කළ යුතු දේවල් නෙවෙයි. ඒ සඳහා වෙන කෙනෙකුට කළ හැක්කක් නැහැ කියලා මතක තියාගන්න. ඒක තමන් විසින් කළ යුතුයි. ඒ දේ ඒ කළ යුත්ත කර ගැනීමට අවශ්‍ය කරන්නා වූ ඥාණය පිණිස අනුග්‍රහය පිණිස නැත්නම් අපි කියන සමත අනුග්‍රහිත පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.